එහෙනම් ධර්ම දේශනා පවත්වන්න කලින් කවුරු සාදුකාරය පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තස්මාතිය භික්කවේ තථාගතෝ සබ්බසෝ තණ්හං khaya viraga nirodha chaaga patinissagga anuttarang samma sambodhin abhisambuddhoti vadami ti කෞරුණීය යෝගාචර මහා සංඝරත්නයේ අවසරයි අපි මේ අනිකුත් උපාසක මහතුරු සම්බන්ධ කරගෙන නිස්සරමණේ බ්‍රහස්පතින්දා ධර්මදේශනාව පවත්වන එක චාරිත්‍රයක් අදත් අපට බ්‍රහස්පතින්දාවක් ලැබිලා තියෙන්නේ ධර්මදේශනා වාරයක් සඳහා. ඉතින් අපි මේ ධර්මදේශනා දේශනාවලියක් විදියට සබ්බ ධම්ම මූලපරියාය කියන වටිනා සූත්‍රයක් එහෙම නැත්නම් මජ්ක්‍ධිම නිකාය මුලින්ම සඳහන් වෙන සූත්‍රය ඉස්සරහට තියාගෙනයි පාත්තගෙන එන්නේ. ඉතින් අනු අපි පසුගිය වාරේ වෙනකොට දේශනා 19ක් සම්පූර්ණ කරලා තිබුණා. සූත්‍රයේ කතා ශරීරයත් නිම කරලා තිබුණේ. අද අපි 20 වෙනි අංකයට දේශනා මාලාව අවසාන අංකයටයි සපත් වෙලා තියෙන්නේ. ඒ අනුව ඒක සූත්‍රයේ સમાප්තිය බවටපත් වෙනවා. ඉතින් මේ <clears throat> සූත්‍රය පිළිබඳව කෙටි සමාලෝචනයක් කෙරුවොත් අලුතෙන් ඒ සම්බන්ධ වෙච්ච අයගේ දැන ගැනීම පිණිසත් පරණායගේ මතක් වීම පිණිසත් මේකෙදී සරුවචනාචේ පුදුමාකාර එහෙම නැත්නම් මිනිස්සු බොහොම විප්ලවීය ආකාරයකට රැඩිකල් වාදී ක්‍රමයකට මේ ලෝකේ පවතින ආ වූ සංකල්ප නැත්නම් මතිමතාන්තර 24ක් අරගෙන ඒවා පිළිබඳව එක එකනා දක්ෂින දෘෂ්ටි කෝණ එහෙම නැත්නම් දෘෂ්ටි විස්තර කරනවා ඒක හරි පුදුමයි විස්තර කරන්න හැටි ඒ සඳහා දෘෂ්ටි කෝණ හතරක් ස්වාබුද්‍රජාන ආශ්‍රය ඉදිරිපත් කරනවා පළවෙනි එක තමයි අන්ධ අන්ධ පෘතඥය. ඒ කියන්නේ අන්ධ පෘතඥය කියලා කියන්නේ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අකෝ විදෝ සප්පුරිසාණං සප්පු ධම්මේ අකෝ විදෝ සත්පුරුෂයා කෙනෙක් කරා දැකලත් නැති සත්පුරුෂ ධර්මයේ හැසිරෙලත් නැති සත්පුරුෂ ධර්මයේ කිසිම දක්ෂතාවයක් නැති ආර්යාණං අදස්සාවි හරි ධම්මයක්කෝ විදුහරි ධම්මේ අවිනියතු. ආර්යයන් වහන්සේ නමක් දැකලා නැහැ. ආර්යයන් වහන්සේගේ ධර්මයෙන් හැසිරෙන්න ඕනෑ කියලා <clears throat> ප්‍රයත්නයක් කරගෙනත් නැහැ. දක්ෂකමකුත් නැහැ. අනේ එහෙම කෙනා මේ පාඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූත ධර්ම ඒ වගේම ඇහ කන දිව නාසය කියන තමන් එවුවා ගොදුරු කරගන්නා වූ ඉන්ද්‍රිය ධර්මේ ඒවා ප්‍රකට වෙන්නා වූ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියනා වූ ආරම්මන ධර්ම, ඒ වාගේම ධ්‍යාන ධර්ම, සමාධි ධ්‍යාන ධර්ම, ඒ වගේම සියල්ල ඇත්තේය කියන මතය, සියල්ල නැත්තේය කියන මතය ආදී වශයෙන් ගිහිල්ලා අන්තිමට මේ නිවන කියලා එකක් හැම ආගමකම සඳහන් කරනවා. ඒක පිළිබඳවත් පෘථග්ජනයා අන්ධ පෘථග්ජනයා කල්පනා රාමුවක් තියෙනවා. ඒ රාමු අනුව තමයි මේ පාඨවි කිව්වහම හුඟක් වෙලාවට යැත්තෝ මේ පොළව දිහා තමයි බලන්නේ. ඒ මොකද පොළවේ තියෙන තාද ගතිය තමයි පාඨවි ධාතුව ගතිය පෙන්වන්න තියෙන නිදර්ශනේ. ඉතින් අත්වර උපමා උපමේය කලප ගන්න දන්නේ නැති නිසා පාඨවි කියනකොට පොළව දිහා බලනවා. ඒ වාගේම වායෝ ධාතුව කියනකොට ඒ ගස්කොලන් හෙල්ලෙන වායු වායුව දකින්න. දකින්න උත්සාහ කරනවා. ඒ තුලින් වායෝ ධාතුව හිතා ගන්නවා. තේජෝ ධාතුව කියවම ගින්න හිතා ගන්න. ඒ වගේම ආපෝ ධාතුව කියවම ජලය හිතා ගන්න. නමුත් ඒකේ අදහස් කරන්නේ මේකේ තියෙන ස්වභාව ලක්ෂණයි. ගති භාව ලක්ෂණයි. පාට පොළවේ තියෙන පොළවේ ගතියක් නෙවෙයි තාද ගතිය කොහෙ තිබ්බත් ඒක පාටවි තමයි. ඒක ඉතින් මේ සහැල්ලු ගතියත් එක්ක යෝග වෙලා පවතිනවා. ඒ වගේම කම්පන චංචල ගති වගේම දරන්නා වූ ගතිය වායෝ ධාතුවේ හැටි මේ හුලගම නෙවෙයි කොහෙ තිබ්බත් ඒ ගතියයි මෙතන අදහස් කරන්නේ. ඒ වගේම තේජෝ ධාතුව කියන්නේ උණුසුම සිසිලාතර පටලවිල්ලක්. දෙකේ දෙපැත්තක්. නමුත් අර පු탁ජනේ අන්ධ බාල පු탁ජනේක ගින්නට උපමා කරලා දකින්න. ඒක වගේම වැగిරෙන පිඩු කරන ගතියට අපි ආපෝ ගතිය කියලා කියනවා ආපෝ භාවය කියලා කියනවා ආපෝ සබාව කියලා කියනවා නමුත් ඒක වතුරට ඇඟිලි දික් කරලා තමයි පෙන්වන්නේ. අන්න ඒ වගේ අන්ධබාල ප්‍රදක්ෂණය හැම උපමා උපමේය වල උපමාවමයි අල්ලන්නේ උපමේය මේකයි කියලා කලප ගන්න දන්නේ නැහැ. ඒ හැමදාම රණ්ඩු. හැමදාම කලහ විවාද. ඉතින් සමේ 24 පිළිබඳව සරුවචන් වහන්සේ මේ සූත්‍රයේ අන්ධබාල පෘථග්ජනයා මෙහෙමයි මෙවුවා ගැන බලන්න කියන්න මේ සූත්‍ර සාරය සූත්‍රයේ කතා ශරීරයේ වැඩි කොටසක් පාවිච්චි කරන්නේ අන්ධ බාල පුත්‍රයන් විස්තර කරන්නයි. නමුත් අන්ධ බාල පුත්‍රයන් කවදාකවත් මේ සූත්‍ර කියවන්නේ නැහැ. කවදාත්ම අහන්නෙත් නැහැ. ඒ නිසා පොත් පිරුණාට මෙව වගේ ඒ අත්තන්ට ඒකෙන් ඇති sannivedanayak නැහැ. සම්බන්ධයක් නැහැ. අකුරු බූරුවගේ පිටේ අකුරු පැටවු වගේ ත්‍රිපිටකයක් කියලා එකක් තියෙන බව දන්නවා. බුදුහාමුදුරු 84000ක් ධර්මස්කන්ධ දේශනා කළ බව දන්න. නමුත් ඒ අත්තන්ට ඒව බලන්න ආන්න වෙලාවක් නැහැ. ඒ අතු තම තමන්ගේ රාජකාරිවල පෞල් කටයුතු වලදීලා දවස ඒකටත් මදි. නමුත් පොත වළනකොට පොතේ තියෙන වැඩියක්ම විස්තර අන්නේ අන්ධබාල පෘථග්ජනයා ලෝකයේ දකින්න හැටි. ඒකේ හොඳ සවිස්තර හොඳ විස්තරයක් හරියට දාගැබක ධාතු ගර්භය වගේ. විශාලම කොටස තියෙන ධාතු ගර්භයේ ඒ වගේ තමයි මේ අන්ධබාල පෘථග්ජනයා මේ සංකල්ප පිළිබඳව දක්වන විස්තරය හරිය විසිතුරුයි. ඒක නිකන් ආවට ගියාට වෙච්ච හම්බයක් නෙවෙයි. ඒකෙන් තමයි සාපේක්ෂව සංසන්දනාත්මකව භාවනාවට බැහැගත් සීක පුද්ගලයා නැත්තම් සුතවා අරිය ශාවකෝ කියලා සමහරලාවට වචනයක් පොතේ සඳහන් කරලා තිනවා අසු විරූතං ඇත්තා වූ ආර්ය ශ්‍රාවක තෙමේ මේ සංකල්ප විශේෂෙහි අර පෘ탁ජනයට වෙනස්ව පෘථග්ජනය කරන විදිහට මඤ්ඤණා කරන්නේ තණ්හාවෙන් මාන්නෙන් දිට්ඨියෙන් අල්ලාගෙන මේ පෘථුවිය මමය මාගේ මගේ ආත්මය මේ ජලය මමය මාගේ ආත්මය කියලා තණ්හාමාන වශයෙන් දිට්ඨිය අල්ලන්නේ නැතුව මඤ්ඤණා කිරීමෙන් එසේ ඇල්ලීමෙන් සංසාරයට බැඳෙන බවත් ආර්යයන් වහන්සේලා උතුමන් වහන්සේලා අල්ලන්නේ නැතිවීම සඳහා මේවා දිහා බලන දෘෂ්ටි කෝණයක් ඇති කර ගන්නවා ඒකයි මේ විපස්සනාව කියන්නේ කියලා සීක පුද්ගලයා ඒ පාඨ වියාපෝ තේජෝ විශේෂයි මේක මමය මාගේය මගේ ආත්මය නැත්නම් මේ ආත්මය තියෙන්නේ පාඨවි ධාතු ආත්මය කියන්නේ පාඨවි ධාතුවේ පාඨවි ධාතුවෙන් ආත්මය එනවාය ආත්මයෙන් පාඨවි ධාතු වෙනවාය ආත්මය ධාතු ස්වභාවය ආදී වශයෙන් පටලවා ගන්න නැති වෙන්න එයා භාවනා කරනවා මේ එහෙම නැත්නම් අපි කියනවා මේ සම්මස්සනය කරනවා කියලා. ඒ සම්මස්සනය කිරීමේදී විශාලම යුද්ධේ විශාලම සටන තියෙන්නේ අන්න ඒ විදිහට සීක தත්වයටපත් වෙච්ච මේ ව්‍යාව අපාර කරන කෙනාට. මේ සේ මේ මෙතනදිත් පොඩි මතක් කිරීමක් කරන්න ඕනේ. ඔය අසුතවා පුතුජන කියන අන්ධ පෘථග්ජනයත් සුතවා ආර්ය ශාවකෝත් කිව්වට පස්සේ පොතේ අර්ථයෙන් ගත්තොත් මේ සංසාරගත පෘථග්ජන සත්වයත් සෝවාන් ආදී ආර්යයන් වහන්සේලාත් කියන දෙකොටස වැටෙනවා. නමුත් මේ දෙක කියලා කියන්නේ දැන් සෝවාන් ආදි වෙච්චාම මාර්ගඵල ඥානයකටපත් වෙලා ආපහු නොවැටෙන කැම්මකට අහුවෙච්ච කෙනා. නමුත් පසු කාලීනව අවුරුදු 2600 ඇතුළත තුර මේ දෙක අතරමැද කල්යාණ පෘ탁ජන කියලා මැද කොටසක් අඳුරගලා තියෙනවා. අසුතවත් පෘ탁ජනයා නාසු නොඇරූ විදූ පෘ탁ජනට අන්ධ පෘ탁ජනයයි කියලා කියනවා. සෝවාන් වෙච්ච එකනට සුත්තව ආර්ය ශාවක කියනවා. අතරමැද කල්යාණ පෘ탁ජන කියලා කියනවා. කල්යාණ පෘ탁ජන කියනවායි කිය අදහස් වෙන්නේ සෝවාන් මාර්ග ඥානෙ ගමන් කරන ඇත්තෝ. ඒ ඇත්තෝ දැනටමත් තිසරණ සරණ ගිහිල්ලා ශක්ති ප්‍රමාණයෙන් බණ භාවනා කරනවා. හැබැයි පළවෙනි මාර්ග ඥානෙට තාපත් වෙලා නැහැ. නමුත් ඒ සඳහා උත්සාහ කරනවා. ඉතින් මේ ආශ්‍රිතවත් පෘථග්ජනයා නෑ සුතව ආර්ය ශා วก කෙනෙකු පිළිබඳව විවිධ ගුරුවරු විවිධ මත ඉදිරිපත් කරනවා. සමහරු කියනවා ශරණ සරණ ගිය පමණින්ම ශීලක පිහිටි පමණින්ම ආර්ය ශා วก කෙක් වෙනවා කිය. සමහරයත් මතයක් තරනවා එයත් ලාමකාරී ශා วก කෙක් තමයි. නමුත් ආර්ය ශා วก ත්වය ඉක්තාවර වෙන්නේ මාර්ග ඥානෙ සම්පූර්ණ වෙනකොට මාර්ගයට සැපත් වීමෙන් නෙවෙයි මාර්ගයේ කෙලවර කිරීමෙන් කියන්නේ. ඉතින් ඒක අද මේ කාලේ ලංකාවේම ගුරුකුල මත තුන හතරක් තියෙනවා මේකට විවිධ ආකාර ඉදිරිපත් කරන. ඉතින් ඒක සඳහා ඒ තිසරණසන යෑමෙන්ම සීලයක පිළිපීමෙන්ම මොකක් හරි භාවනා පටන් ගැනීමෙන්ම ආර්ය ශ්‍රාවකෙක් වෙනවා කියන එක ඇයි කියන්නේ කියලා යැත්තෝ සාධාරණීකරණය කරන්නේ එහෙම කිව්වා මිනිස්සු අඩු ගන්න පෙළඹෙයි. භාවනා කරන්න. මොකද තමනුත් දැන් ආර්ය ශාවකේ ලාමක ආර්ය ශාවකේ ඉතින් නිසා මේ ආර්ය ශාවකයන්ගේ ಗುಣ මොනවද කියලා අහගෙන දැනගෙන සීල තුගුණ තුන ආශ්‍රය කරලා මේ බණ ටිකක් අහලා බණ භාවනා කරලා මේක තනවා වඩන්ට මේ හැකි සංඥාවක් ඇති වෙයි කියලා. නැත්නම් කුසල ඡන්දේ වැඩි කියලා. ඉතින් ඒ නිසාම අටුවා යුගයේදී ඔය පළවෙනිම විපස්සනා ඥාන ඒවා විපස් ප්‍රකට විපස්සනා ඥාන නෙවෙයි විපස්සනාට පාදක වෙන්නා වූ නාම රූප පරිච්ඡේද ඥානෙ සම්පූර්ණ කරලා යමක ප්‍රත්‍යය දක ගන්න. පච්චේ පරිග්‍රහ කියලා කියන්නේ එහෙම නැත්නම් සප්පච්චේ පරිග්‍රහ ඥාන කියලා කියන්නේ යමක් දැකලා ඒ තින් අතර වෙනස. ඒකේ මූලයේ බලන්න තරමට මූලයක් තියෙනවා. දත යුතුයි දත හැකි කියන විශ්වාසය ඇති වෙලා පච්චේ පරිග්ගා ඥානයකට කියනවා ධම්මා ඨිති ඥාන කියලා. ඒ වුණත් කියනවා ඒ පුද්ගලයා චුල්ල සෝතාපන්නයි කියලා. සෝතාපන්න භාවයට කිට්ටු කරලා නැත්නම් ලාවට සෝතාපන්නයි කියලා. ආන ඒකෙන් අදහස් වෙනවා මේ තල්ලුවක් දෙන්න උනන්දු කරවන්න අපි කොහොමද මේ ධර්මය සාකච්ඡා කරන්න කියලා. ඒ නිසා මේක නිකන් මේ සූත්‍රයේ සඳහන් කොටසක් නෙවෙයි. දොර වහලා සූත්‍රයේ සටහන් කොටසක් නෙවෙයි සාමාන්‍ය මේ බෞද්ධ භාවයේ සඳහායි මම මතක් කරේ. ඊට පස්සේ ඒ ශේක தත්ත්වයටපත් වුණාට පස්සේ මේ පුද්ගලයා තේරුම් අරගන්නවා මේ පටවියාපෝ තේජෝ වායෝ මේ සංකල්ප එහෙම නැත්නම් මේ සියල්ල ඇත්තේ සියල්ල නැත්තේ මම ආහන දක්න දේවල් එහෙම නැත්නම් මේ Taman ලබාගත් ධ්‍යාන ඥාන ධ්‍යාන සමාධි මේවා සේරම එකක්වත් මම කියන්න වටින්නේ නැහැ මගේ කියන්න වටින්නේ මගේ ආත්මය කරගන්න වටින්නේ නමුත් මෙව්වා බරු වාගේ. මේවා කුඩැල්ලෝ වාගේ. මේවා එල්ලෙනවා. ඒ වගේ ස්වරූපේ තියෙනවා. ඒ මැදුවට අපි ගිහිල්ලා එල්ල ගන්නවා. පදක්කම් වාගේ. ඉතින් ඊට පස්සේ ගැලවුමක් නැහැ. ඉතින් ඒක නිසා මෙතනදී දත යුත්ත තමයි අසුතවත් පුතඥය අන්ධ පුතඥය සතුන් මරනවා හොරකම් කරනවා කාමීත්‍යාචාරය කරනවා බොරු කේලම් හිස් වචන පරිස වචන පාවිච්චි කරනවා වැරදි ජීවනකට ආඩ වැටෙනවා මත්පැන් බොනවා ඒවා කරලා මම කරනවා කියලා හයියෙන් කියන මනුස්සය අපි කියනවා ඡණ්ඩ පරිස දුස්සීලේ කියලා කරලා වසංගන කට්ටියක් ඉන්නේ අයියෝ නෑ දවල් මිගෙල් රෑ දානියල් කට්ටියක් ඉන්නවා අන්නේ දෙකෙන් කරලා ඕ මම කරන තමයි ඔබට මොකද කියලා ආහන જાති ඡණ්ඩ පරිස જાතියක් ඉන්නවනේ අන්නේ ඡණ්ඩ පරිසත්‍ය වසංගන කට්ටියට වැඩි ටිකක් අමාරුයි හැබැයි අවංකයි. ඒ වාගේම තමයි ආර්ය தත්වෙට හෝ සුතවත් ආර්ය සත්වයකට හෝ කල්යාණ සත්පුරු සත්වයට පත් වුණාට පස්සේ යම් කිසි කෙනෙක් මම බණ අහලා මම බණ දාන්නවා. මම විනය සාකච්ඡා කරලා තියෙනවා මම විනය දාන්නවා. මම සීලයක් මට තියෙනවා. මට සමාධියක් තියෙනවා. මට විපස්සනා ඥාන තියෙනවා කියලා කියාපාන කට්ටිය ටිකක් ඇතයි. එහෙම තියාගෙන නොකිය ඉන්න જાතියක් ඉන්නවා. ඒ කට්ටියට මේ මඤ්ඤලාවල ප්‍රශ්නයක් එන්නේ නැහැ. නොයනවම නෙවෙයි හුඟක් එනවා අඩුයි. ඒත්තෝ බණ දැනගත්තට ඉන්නේ බණ දන්නේ නැති ආත් එක්ක බව දන්න නිසා කිසිසේත්ම අඟ උස්සන්න යන්නේ නැහැ. කොච්චර විනය කාරණා දැක්කත් අස්පනා අපිට දැක්කත් Tamanගෙම කිට්ටුවන්තය කරත් නෑ වුණා වගේ නොදැක්කා වගේ කරවන්නේ. ඔගම Taman උත්කෘෂ්ඨ සීලක හිටියත් කවදාකවත් කාටවත් අඟවන්න යන්නේ නැහැ. මට විශේෂයක් ඕනේ මම සිල්වන්තයි එහෙම නැත්නම් ඔය නාම රූප පරිච්ඡේ ඥාන, පච්ච පරිකා ඥාන ආදී ලාමක විපස්සනා ඥාන හෝ විසුද්ධි ඥාන පහළ වෙනකොට ඔක් කියාපාන්න යන්නේ. කියාපාන්න යෑම අනිවාර්යයෙන්ම ඥානාවක්. ඒ වගේම තමයි ධ්‍යාන අභිඥා ලැබුවත් ඒක කවදාකවත් හෙලි කරන්න ගියොත් මේකෙන් පේන්න පටන් අර ගන්නවා අර පවක් කරලා පව සමාදන් වෙනවා වගේ පිනක් කරලා පින සමාදන් වුණත් මේකේ මඤ්ඤණා කිරීම පැත්තට මේක මම කියන පැත්තට මගේ කියන පැත්තට මගේ මේකයි මගේ ආත්මය කියන පැත්තට ගියාම අච්චරම කැත නැති වුණත් තරම් නොවන වැඩක් වෙනවා. ඒක මම කියන්න හදන කාරණාව දන් දෙනකොට හිතන්න අමාරුයි. එතකොට දන් නොදී අතාරින්න හිතෙනවා. තානෙත් දිලා තණ්හාර පාට නැත්නම් වැඩක් තියෙනවයි. බෙර ගහන්න ඕනේ, නොටිස් ගහන්න ඕනේ, කෑ ගහන්න ඕනේ. එහෙම නෙවෙයි ඒක කරලා කරබන ඉන්නකොට ඒ උතුම් ගතියක් තියෙනවා. එතකොට මම කියන්නේ දානෙට ඥානෙ මුසු වෙනවා කියලා. එහෙම නැත්නම් දානෙට විපස්සනා මුසු වෙනවා. ඊගාට සීලයක් රකින්නකොට සීල තුන් අතට ගියාට පස්සේ තමන් ඒ ඒ தත්ත්වෙ හිටියට දුසිල් වෙනුන් අතට ගියාම සංකේවීගෙන ගුණ සංගවාගෙන කටයුතු කරන්න දානවා. ඒක මොන සමාජයක් මොන විපස්සනාවක් ආවත් ඉන්නේ ලෝකයේ වැඩි දෙනෙක් දුස්සීලිය බව දැනගෙන කරවන ඒ අත්තන්ගේ තාලට ජීවත් වෙන්නේ හරියට ඒගොල්ලන්ට ඡන්ද දෙන්න නෙවෙයි බේරන්න බෑ නැතුව. ඒ වාගේම ධානාභිඥා වෙන මොනවාරි තිබුණත් නොකියා ජීවත් වීම තමයි මේ සූත්‍රය අන්තිමට බලාගෙන යනකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඔය ගුණසය දාන සීල භාවනා වශයෙන් කෙරුවට විපස්සනාවට අඩිය තියෙනකම් නැත්නම් විපස්සනා කියන වචනේ අර්ථකථනය දෙනකම් නිර්වචනය කරනකම් මේ හොඳ ටිකත් අපි ගා ගන්නවා. හොඳ ටිකත් අනා ගන්නවා. ඉතින් ඊට පස්සේ ඒකෙන් කියන්නේ හොඳ කරන්න එපා කියලා. නමුත් දැනගන්න හොඳ වඩා හොඳක් වෙන්න නම් ಗುಣ සංගවාගෙන ජීවත් වීමේ ගතිය තියෙනවා. ඒක ලේසි නෑ. ඒක උංගක් මේ අපහසු දෙයක්. මොකද හේතුව මේ ගුණයක් වඩන්න ගැම්ම ගන්නේ අපි ධෛර්යය ගන්නෙ කුසල ඡන්දය ගන්නෙ ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ප්‍රතිඵල වසංගගෙන ජීවත් වෙන්න ගත්තොත් ගැම්ම නැතු වෙනවා. දාන දෙන්න බැරි වෙනවා. සීලයක් සමාදන් මොකටේ? ධානයක් මාර්ගඵලයක් නැත්තම් මොකටේ අපි භාවනා කරන්න කියලා එනවා. ඒ නිසා මුල් කාලෙදී දානේදී සීලේදී සමත භාවනාදී ඒක ටිකක් උනන්දු කරවනවා. එහෙම නැත්නම් ආත්මයක් මවනවා. ආත්මයක් මවලා පෙන්නනවා. ඒක හරියට අර යකෙක් නැත්තම් යකෙක් බඳලා තොවිල නටනවා වගේ වැඩක් මෙතන තියෙන්නේ. ඔව් විපස්සනාට ගියාට පස්සේ උත්තරම විපස්සනාව කියන්නේ මෙන්න මේ පිංකමක් හෝ වේවා ගුණයක් හෝ වේවා සාරයක් හෝ වේවා වඩන්න නම් චේතනාවක් අවශ්‍යයි අදිෂ්ඨාන ශක්තියක් අවශ්‍යයි එළවුමක් අවශ්‍යයි ඔය විපස්සනා පටන් ගන්නත් මේක ඕනේ විපස්සනා කරගෙන කරගෙන යනට හැලෙන්නේ මොකද්ද මේ චේතනාව හැලෙනවා අදිෂ්ඨාන ශක්තිය හැලෙනවා මේ ඉදිරියට යන තල්ලුව නතර වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක පුදුමාකාරයි කියන්න අමාරුයි. ඉතින් ඒක නිසා අද දවසේ මම කල්පනා කරේ මේ සරුවච්චන් වහන්සේ මේ අර හතර ආකාරයකට පෙන්නලා පෘථග්ජනය මෙහෙමයි, සීක පුද්ගලයා මෙහෙමයි, ඊට පස්සේ රහතන් වහන්සේ මෙහෙමයි පෙන්නලා අන්තිමට තමන් වහන්සේ පෙන්නවා. තථාගතයන් වහන්සේ මේ සංකල්ප વિશે දක්වන ආකාරය. එතෙන්ට යනකොට තමන් වහන්සේ හඳුනාගන්නේ තථාගත කියන වචනේ. එහෙව් කියන එකයි කියන්න තියෙන්නේ. මේ ලෝකේ තියෙන අර්ථයකින් දෙන්න බෑ. එහෙව් කෙනා. තතතාවයට පත්වෙච්ච කෙනා. ඒ කියන්නේ ලෝකේ කම්ප මේ අශෝක ධර්මේ කම්පා නොවෙන ලෝකේ උන්නට ලෝකෙ මිදිච්ච කෙනා. එවැනි தත්ත්වයට පත්වෙච්ච කෙනා. තථාගත කියලා කියනවා. තතතාවය කියලා කියනවා එහෙව් කමට. අන්නේ තථාගතයන් වහන්සේ මෙවුවා ගැන බලන හැටියෙන් පේන්න පටන් ගන්නවා විපස්සනා මනසක් දියුණු වේගෙන එනකොට මෙන්න මේ හඳුනා ගැනීම ටික පදක්කන් ටික හැලෙන හැටි ඒකේ දියුණුවක් තියෙනවා නම් කියකේ ඔන්න සුද්ධ විපස්සනාමේ දියුණුවක් තියෙනවා කියලා. ඒකෙන් අදහස් කරන්නේ මේ පින්කම් නොකර අතාරිනවා නැත්තම් පවුකම් කිරීම හොඳයි කියලා සම මට්ටමේ තියලා කතා කරනවා කියන්නේ අර තාශම ಗುಣ වඩනවා. ಗುಣ වසංගාගෙන ජීවත් වීම සඳහා ਸਰවඥාන්සේ පෙන්නන ආදර්ශය. ඒක ගැන කතා කරනකොට අටුවාචාර්යන් වහන්සේලා කියලා තියෙනවා මේ තතතාවේදී ධාතු ලක්ෂණ වැඩ කරන්නේ තතතාවේට. පටවි ධාතුව මගේ ඇඟේ තිබ්බත් පිට තිබ්බත් පටවි පටවීම තමයි. මගේ පටවි ධාතුව කියලා පිටපටවි ධාතුවක් කියලා ප්‍රභාකරන්ගේ පටවි ධාතුවයි සිංහලයේ පටවි ධාතුව කියලා පටවි දෙකක් නැහැ. බුදුහාමුදුරුවෝ කිව්වත්, දේවදත්ත කිව්වත් පටවි පටවිම තමයි. ඒ වගේ තියෙන තතතාවි. ආපෝ ධාතුව කිව්වනම් මිටතනින් වතුර බැස යේ. එච්චර තමයි. ඔය කවුරු මොනවා කරවගත්ත ඉහළට වතුර ගලන්නේ නැහැ. තේජෝ ලක්ෂණය, වායෝ ලක්ෂණය එහෙම තමයි. ඒ වාගෙම ඒ අහන දකින හැම දෙයකමත් මේ තියෙන යථා ස්වභාවය මොකද්ද අපි එකට මවාපාන දේවල් වෙනස්. මෙන්න මේ මායාව මේ මිනිස්සයා මම දැක්කා මම දැකපු දේ මගේ දැකපු දේ කියලා අල්ලාගෙන මේ කරන දේ සංසාරයට ගැට ගැහෙන හැටි. ඌව එතන එතන නතර කරන හැටි තත තත්වයේ තියෙද්දී මේ අවිතත තත්වයකට මිනිස්සයා පත් කරගැනීමේ තියෙන දක්ෂකම, පෘ탁ජනක තියෙන දක්ෂකම පෘ탁ජනයටම නැවතත් අර ගිහිවකවල වගකීම් සහිත කාර්යභාර සහිත ඉඳ ගන්නවත් වෙලාවකදී බණක් අත්තන්න නැති මනසට කියලා දීමේදී තතතාවේ වටහා දීමේදී සරුවචාන්ට අතිවිශේෂ ඥානයක් තියෙනවා. යත බුදුහාමුදුරු කියන දේ අහන්න ඉඳගෙන භාවනා කරන කට්ටියක් නෙවෙයි. යතන්නේ බුදුහාමුදුරු වගේ කෙනෙක් පේන්නත් බෑ මොකද බුදුහාමුදුරු අනුන් දෙන දෙයක් කාලේ විවේකීව ඉන්න කෙනා. ගිහි අන්ධ පෘථග්ජනය කියලා කියන්නේ දවසේ පැය 24ක් මැදි ලෝකයේ තිනවත් කරේ දාගෙන නිකන් ඉන්න මිනිසුන්ටත් බැන බැන ඉන්න જાතිය අන්න ඒව මිනිස්යාට මේ තතතාවය කියාදීමේ ਸਰුවඥාන්සේගේ ගුණය ඒකත් තථාගතමයි. අද ලංකාවේ බුද්ධ ආගමේ නැතිම තැන. අඩුම දේ. මොකද බුදුහාමුදුරුවෝ නැහෙනේ. ඉති කියන නිසා මෛත්‍රී බුදුහාමරකම් එනකන් ඉන්න මේ බුදුහාමරේ කාලේ දැන් ඕවා කරන්න බෑ කියලා ඒක පස්සට දාගෙන කියනවා. නමුත් මේ ਸਰුවඥාන්සේගේ මේ තථාගත ගතිය තුල තැම්පත් වෙලා තියෙන මේ තතභාවය කියාදීමේ හැකියාව නැත්තරම නැතුණයි කියලා නම් හිතන්න එපා. මිනිපෙට්ටියට එන ගහන්න දෙයක් නැහැ. සජීවී ධර්මයේ තියෙනවා. හැබැයි ඒක තේරුම් ගන්න අමාරුයි. මොකද හේතුව අපි කල්පනා කරන්නේ අවිතතේ. තතේනේ විතතෙන් කල්පනා කරන්නේ මේ මේ නොවන පැත්ත බලන්නේ. ඉතින් ඒක නිසා ඒ සරුවචනාංශගේ තතතාවේ නැත්නම් තතභාවේ කියා දීමේ හැකියාවේ විශිෂ්ටත්වයෙන් අද මේ ධර්ම දේශනා මාලාවේ කෙලවර ඇති කරන්නයි මට හිතුනේ. ඒ නිසා මේ මම අර අපේ කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ නිතරම සාකච්ඡා කරන ඒ කාලකාරාම සූත්‍රයේදී සරුවචනාංශේ ඉදිරිපත් කරන ලද ඒ තමන් වහන්සේගේ මේ කියා දෙන්න බැරි දේ අහන්න කැමති නැති අනිත් පැත්තටම අදින පෘථග්ජනයෙකුට කියා දීමේ තියෙන විශිෂ්ටකම තථාගත ගතියක පේනවා. ඉතින් ඒකේ කියලා තියෙනවා ਸਰවචනංශ මේ කාලකාරාමේ කාලකාරාමේ කියන ස්ථානේ දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනා කරපු බණට මේ මෑතක් වෙනකන් අටුවාවක් කවුරුත් ලියන්න ගිහිල්ලා නැහැ. මොකද ඒකේ කියලා තියෙන දේවල් සාමාන්‍ය හරි අමාරුයි තේරුම් ගන්න. හරි මේ අපි ගත්ත සප්පදම මූලපටිආය සූත්‍රය වගේ දන්නා තැන ඉඳලා සම්පූර්ණ නොදන්න තැනට ගෙනිලා අතාරිනවා. කියනවනේ කරකොල අතාරිනවා. දැන් ගොඩ බිම ගෙදලා කෙලින්ම තල්ලු කරනවා පීනන්න බැරි මිනිසෙක් ඉතාලම ගැඹුරු වතුරට ගොඩ එන්නේ වරින් නැත්තම් මැරියන් කියලා. ආන්නේ වගේ කතාවක් තියෙනවා. ඉතින් ඒ බුදුහාඳුර ඉන්න කාලේ ඔය සච්චක කියලා මේ මේ පඬිවරයෙක් හිටියා. එයා ඇත්තටම ශාක්‍ය වංශිකයි කියලා කියන්නේ. හැබැයි බ්‍රාහ්මණ නෙවෙයි. ඉතින් ඒ කාලේ බ්‍රාහ්මණයන් අතර අදහසක් තිබුණා යම් කිසි කෙනෙක් මේ ශාස්ත්‍රීය වංශිකවුන් ශාස්ත්‍රීය වුණාට රජපෞලෙමත් නෙවෙයි. ශාස්ත්‍රීය කෙනෙක්ගේ තියෙන ඒ වගේ වංශය අතර පටලවිලා එච්චර කුලවන්තයෙක් නෙවෙයි. ඒ වගේ මනුස්සයා හරි විශාලයි. මහා බඩක් තියෙන මිනිසෙක්. ඉතින් ඒ මනුස්සයා බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා වාද කරනවා ඔබ වහන්සේ කියන විදිහට අනාත්ම නැහැ මේකේ ආත්මයක් තියෙනවා මට ඕනේ මට කරතයි. බුදුහාමරිට හොඳයි හොඳයි කියලා අහගෙන ඉඳලා ඉවරලා ඉතින් මෙයා කියනවා මට ඕන මට ඕන දැන් මම යනවා මට ඕන දැන් මට දෙක මම කනවා මම බොනවා මම මේ විදිහට දරු හදනවා මේ විදිහට කරනවා ඔය අහයෙන් කතා කරනවා ඉතින් බුදුජානක කියන එහෙම එකක් නෑ අන්තිමට අහනවා මේ උඹ මූණ ගැත බව දන්නවද කියලා ඒක මූණ කැවුම් ගෙඩියක් කරලා ඕක හදාගනින් කියනවා ඔබට පුළුවන් නම් ඔබට ආත්මයක් තියෙනවනේ මූණ හදාගනින් කියනවා එච්චරයි එතකොට තේරෙනවා ඒක හදන්න බෑ එතකොට මිනිහා ඔළුව පාත් කෙරුවට පස්සේ ඇත්ත එක්ක ආපු ශාක්‍ය වංශික 500ක් කුමාරවරු කියනවා දැන් ආවේ කොහොමද සරුවත් චනසේ දාඩිය වැටෙන්න වාදනා ගන්නම් කියලානේ කතා කරපන් කියලා. බුදුහාමුදුරුවෝ කියන කතා කරපන් කියලා. ඔළුව පාත් කර ගන්න බැරිනේ. ඒතර මහා බලවත් යක්ෂෙක් මතුවලා කියනවා තෝගේ ඔළුව හත් කඩකට පලනවා. සරුවත් චනසේ තුන් සැරයක් කතා කරද්දී උත්තර දුන්නේ නැත්නම් කියනකොට මේ මනුස්සයා ඒ ආත්මවාදයේ බොරුවක් බව පිළි අරගෙන පස්සෙන් පස්සට යනවා ඒත් නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න බෑ මොකද ඒ තරම්ම මේ දික්ටි ගතිකයි ඒක නිසා අපි ලොකු ස්වාමීන් මතක් කරනවා සංඥා මට්ටමේ හිටියනම් බුදුහාමුදුරන්ට බේරණ තිබ්බා චිත්ත මට්ටමේ හිටියනම් බේරණ තිබ්බා දික්ටිගත වුණාට පස්සේ බුදුහාමුදුරන්ටවත් හේතු ගන්නට බෑ ඒ තරම්ම ඝන බහලයි මේ මේ කෙලෙසේ මේ පිට කර වෙලා තියෙන්නේ වදින්නේ මෙන්න මේ මිනිස්සයා මැරිලා ගිහිල්ලා පස්සේ කාලේ ඔය සද්දාතිස්ස රජුරෝ ඉන්න කාලේ කියන්නේ දුටුගම රජුරන්ගෙන් පස්සේ වැඩියෙන්ම රාජ්‍ය කරපු වඩාමත්ම වෙහෙර විහාර හදපු ඉතිහාසයේ ඉන්න රජුරෝ තමයි සද්දාතිස්ස තිස්ස කියලා කියන්නේ දුටුගම රජුරෝ පුංචි කාලේ ගැමිණු මෙයා තිස්ස දෙන්න තමයි රණ්ඩු කෙරුවේ. දෙන්න තමයි කඩු ෆයිට් කරගෙන පොඩි කාලේ ඉඳලා රණ්ඩු කෙරුවේ. පස්සේ මරණ්ඩ එලවගෙන ගිහිල්ලා ඔය මේ හාමුදුරන්ගේ ඇඳයට හැංගිලා බේරුනේ තිස්ස තමයි. පස්සේ තිස්ස කුමාරයෝ තමයි රජ වුනේ. මොකද දුර්ගම් රජුගේ පුතා ශාලිය එයා අඩු කුලේ මිනිස්සෙක් බඳපු නිසා අශෝකමාලාව රජකම නැති වුණා. ඊපස්සේ රාජ්‍යත්වයේ ගියේ මේ තිස්ස කුමාරට එයා කොච්චර ශ්‍රද්ධාවන්තද කියනවා ශ්‍රද්ධාතිස්ස කියන නම තමයි ඇති උනේ. හොඳට මෝරච්ච වයසේ රජ උනේ අවුරුදු 45ක් විතර වගේ රජකම් කරා. මෙන්න මේ රාජ්‍යරෝ ඉන්න කාලේ මේ කාල මේ මේ සත්‍යකයා ඒ බුදුහාමරගේ බණ අහලා නිවන් දැක්ක ලැබුණාට මේ වෙලාවට වෙලා පැවිදි වෙලා කාලබුද්ධ රක්ෂිත නමේ පැවිදි වෙනවා. ඉතින් මේ කාලකාරාම සූත්‍රය දේශනා කරන්නේ මේ මේ කොහෙද අනුරාධපුරයට එහා පැත්තේ කළුදිය පොකුණේ කළුදිය පොකුණේ අටසටලෙනේ කළුදිය පොකුණේ කළුවර ගහක් යට කාලකාරාම සූත්‍රයේ කළුවර පොය දවසේ කාලබුද්ධ රක්කිත ආමතුරු දේශනා කරනවා. මේ මිනිස්සු විශාල පිරිසක් රැස් වෙලා තාම මේ කළු ගලක්කට කළු ගල් ආසනයක තමයි වාඩි වෙලා තියෙන්නේ. ඒ දේශනා කරන වෙලාවේ මිනිස්සු රැස් වෙලා ඉන්නවා මේ කවුද? සද්දාතිස්ස රජුරෝත් ගිහිලා අන්තිමට රජුරෝ යන්න හිතානින්නේ නැහැ. නමුත් කොහොමද අහම්බෙන් යනවා දේශනාව. යත් යනකොට පිරිලාසෙනක. පස්සේ රජුරවන්ට අහන්න වෙන්නේ හිටගෙන දේශනාව කෙලවර පිරිස කෙලවර ඉඳගෙන. එතකොට ඒ කාලබුද්දරක්කේ සාමුතු දීපු අර්ථකතනයේ නිසා පාන්දර අරුණාගෙනකොට රජුරු රාජලීලාවෙන් ඉතරහට ඇවිල්ලා බණහමාර කරාට පස්සේ පක්ක දෙල්ලා වැඳලා කියනවා ඔබ වහන්සේලා වගේ මිච්ඡර දැනුම තියෙන ස්වාමීන් වහන්සේලා මේ භූමිතලේ වැඩ ඉඳදී මම භූමිපාල කියන එක විලිලැජ්ජයි ස්වාමීන් වහන්සේ මුළු රාජ්‍යයෙන් බාරගන්නේ ලංකා රාජ්‍යයෙන් බාහිර කරන පාලන තන්ත්‍රය කරන්න ඔබ වහන්සේලාගේ තියෙන ඒ දැනුමත් එක්ක බලනකොට මේක සියලු රටවැසියන්ගේ රටටත් සාන්තියක් වෙයි කියලා. එතකොට ඒ රාජ්‍ය කාල උද්‍රකිත හඳු රට බාහිර අරගෙන ආයෙත් රාජ්‍යරණ්ඩ කියනවා මම ඔබතුමාට දෙනවා දැහැමින් සෙමින් රාජ්‍ය කරගන්න මට ඕවා එපා. මට ඕක කරන්න වෙලා නැහැ කියලා. ඒ තරමටම ලස්සන අර්ථකථනයක් මේ කාලකාරාම සූත්‍රයේ දෙනවා ඒ කාල බුද්ධ රක්කිත රජුහාමුදුරෝ එයා ලාංකිකයෙක් වෙනකොට කියනවා කතාවේ හැටියට ඔය එදා බුදුහාමුදුරත් එක්ක ආත්මවාදයෙන් වාද කරලා පැරදිලා ගිය සත්‍යකයා තමයි නැත්නම් සත්‍යක කියන ශාක්‍ය පුත්‍රයෙක් කියලා කියන්නේ රාජ්‍ය වංශික නෙවෙයි බ්‍රහ්ම වංශිකත් නෙවෙයි නමුත් බ්‍රාහ්මණ කුමාරෝ රාජ්‍ය කුමාරෝ 500කට උපදේශ දෙන මට්ටමේ තීක්ෂණ බුද්ධියක් එදා තිබිලා තියෙනවා. නමුත් ditthිගත වෙච්ච නිසා නිවන් ලබ ගන්න බැරි වුණා. ඉතින් කාලකාරාම සූත්‍රයේදී මුල් මුල් සූත්‍රයේ සරුවචනාංශේ මේ තමන්නාංශික මේ තත භාවය නැත්නම් තත භාවය විතත වූ පුද්ගලයන්ට තීක්ෂණ විදියට කියා දීමේදී පාවිච්චි කරපු සූත්‍රයක්. හැබැයි සූත්‍රය කෙටි. සූත්‍රය ඉච්ඡර දුරදි කියන සූත්‍රයක් නෙවෙයි. ඒකෙදී අටුවාචාරින් වහන්සේලා දැන් ඔය කාලබුද්දරක් ඉතාම දුර තියපු අර්ථකථනත් එක්ක ඊට පස්සේ තමයි අපේ බුද්ධඝෝසාචාරින් වහන්සේ පොත්පත් ලිව්වේ ඔය කියන්නේ අනුරාධපුර යුගයේ මේ මිහින්තලේ මිහින්තට දෙයක් කලු දීපුකන වෙච්ච වැඩ. ඒ ඒ තොරතුරු නම් තමයි ලියලා තියෙන්නේ. ඒකෙදී මේ බුදුරජාන් වහන්සේ කියනවා මේ කාලකරාම සූත්‍රයේ ආරම්භක දේශනාවේදී යං ඉබිකවේ සදේවකස්ස ලෝකස්ස සමාරකස්ස සබ්‍රක්පස්ස සබ්‍රමණ කස්ස සස්සමනස් බ්‍රාහ්මණියා පජාය. මානින් මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත දේව ප්‍රජාව සහිත රජවලුන් සහ මනුස්සයන් සහිත බ්‍රාහ්මණයන් සහිත මේ ලෝකයේ සදේව දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේෂිතං අනුවිචාරිතං මනසා යමක් දැක්කා කියලා කියලා තියෙන ලෝකේ තියෙනව නෙමෙයි හිතෙන් දැක්කා ඇහෙත් දැක්කා කියලා දෙයක් දිත්තං කියලා කියනවා සුතං කියලා කියන්නේ අසන් ලද්දක් මුතන් කියලා කියන්නේ නාසයෙන්, දිවෙන්, කයෙන් ස්පර්ශයෙන් ලබන ලද්දා. විඤ්ඤාතං කියලා කියන්නේ හිතින් හිතන ලද්දා. දිත්තං සුතං මුතං විඤ්ඤාතං පත්තං. පත්තං කියන පරිේශන මාර්ගයෙන් නැත්නම් යමකටපත් වෙනවයි කියලා කියන්නේ හඳුනන මුතුනකටපත් වෙනවා. එහෙම නැත්නම් ඒ අසෝවාන් තත්ත්වයටපත් වෙනවා. ධ්‍යාන තත්ත්වයටපත් වෙන කියලා පත්තං කියලා කියන්නේ පත්තු. පරිේශිතං. ඒ පත්විචිතේ නැවත නැවත ඒසනා කරලා නැවත නැවත පරිේශන කළ එක සහතික කරගත්තා. පත්තම් පරියේෂිතා අනුවිචරිතා මනසා මනසෙන් මේක මෙහෙම වෙන්න පුළුවන්ද කියලා මේ දාර්ශනික පැත්තෙන් කල්පනා කරපො. දිත්තං තුතං මුතං විඤ්ඤාතං පත්තං පරියේෂිතං අනුවිචරිතං මනසා තමහං ඥානාවේ මේ සේරම මම දන්නවා කියලා බුදුහාමුදුරු කියනවා. මේ ලෝකයේ දෙවියෙක් බ්‍රහ්මයෙක් යකෙක් මොකෙක් හරි ඉන්නවනම් ඒ සෑම දෙනා විසින් අසන ලද දකින ලද විඳින ලද, හිතන ලද, පත්තන ලද, පරිේෂණ කරන ලද, හිතින් මෙහෙවා කල්පනා කරන ලද යම් තාක් දේවල් තියෙනවනම් තමහං ඥානාවි. මම ඒ සියලු දේවල් දන්නවා. අබ්බඤ්ඤාසි. ශ්‍රේෂ්ඨ ඥාණයෙන් දන්නේ. ඔය නිකන් කෙලෙසිච්ච ඥානකින් කෙටි දුර දක්නා දුවකින් නෙවෙයි දුර දක්නා ජෝනකින් අබ්බඤ්ඤාසින් තන් තථාගතස්ස විදිතා. ඒක තථාගතයන් වහන්සේට විනිවිද දකින්න පුළුවන්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ හිතලා බලලා අච්චට මෙච්චන මෙච්චට කොච්චරද කියන අනුමාන ඥාන වලින් නෙවෙයි කතා කරන්නේ. උන්වහන්සේ එහෙම නැත්තම් මේ කියන්නේ බොරුවක් වෙන්න ඕන. මේ මේ බොරුවට මිනිස්සු මේ තෙල් බේත් කාරෝ කෑ ගහන්නේ පාරවලයි කොස්කස ගස්සයට ඒ වගේ කෑ ගහන කෑ ගහයිලක් එක්ක වෙන්න ඕනේ ඒව නැත්නම් පැහැදිලිවම සරුවචන සඳහන් කරන මම මේ කතා කරන්නේ මම දැකලා විශිෂ්ට ඥාණය දැකලා මම විනිවිද දැකලායි කියලා ඉතින් සරුවචනාංශ කියනවා අද්දෙජ්ජ වචනාවොත්තා බුද්ධා අමෝඝ වචනා ජීනා. සරුවචනාංශ වචන දෙකකුත් නැහැ හිස් වචනක් නැහැ. එනිසා ථේරවාද බුද්ධ ආගම දහන අපට නම් මේ කිසි ලොකු ගැම්මක් මේ බුදුරජාන් වහන්සේ මේ කාලේ ඉන්න විද්‍යාඥයෝ වාගේ මේ වගේ ඉන්න ඩබල් ඩිග්‍රී කාව ප්‍රොෆෙසර්ස්ලා වගේ එක ශේෂ්ත්‍රයක් විනිවිද දකලා නෙමෙයි කතා කරන්නේ ලෝකේ යන්තාක් සවිඥානික මනසකට ගොදුරු වෙනවනම් ඒ සියල්ලම දැකලා කතා කරන්නේ. ඒක නිසා මේ සියල්ල දැකපු නිසා අර අර කලින් කියපෙකත් කියනවා පාඨවි පාඨවි වශයෙන් දකින්න නිසා ඒක මම මේ මාගේ මාගේ ආත්මය වශයෙන් ගන්න ඒක අභිනන්දනය කරන්නේ මොකද ඒක හරියට දැක්කා ඒ නිසාම සරුවචාන්සේ කියනවා මේ නිසා තන් තථාගතස් තථාගතෝ නො උපට්ඨාසි මේ කියන කිසිම දෙයකට හේතු වෙන්නේ නැහැ සරුවචාන්සේ මම මේ UNP පැත්තට හේත් වෙනවා ශ්‍රී ලංකා පැත්තට හේත් වෙනවා මම මේ කාමච්ඡන්දයට හේත් වෙනවා මම ද්වේෂයට හේත් වෙනවා කියලා කිසියම් දෙයකට ජග් ගහන්න යන්නේ නැහැ. ඒ එකකවත් එහෙම ගන්න හරපද්ධතියක් නැහැ. ඒ දිලච්ච ලඩයක්. ඒ නිසා තථාගතයන් වහන්සේකට හේතු වෙන්නේ ඥානාමි පස්සාමි තතේව ඒතම් මම දකින්නව මම මේ දන්නව ඒකේ ඒ තාලේ කිසිසේත්ම අඳහැරියක් නැහැ. මවාපෑමක් නැහැ. ਸਰවචන්සම මවාපාන්න බෑ. උන්වහන්සේ දකින්නේ පිට ලෙල්ල විතරක් නෙවෙයි. විනිවිද දකින්න නිසා උන්වහන්සේ බලන්න බෑ. අජෝසිතං නැති තථාගතාන. මේ නිසා මෙහාට බැස ගැනීමක් නැහැ ਸਰවචන්සන්සේගේ. මට ආරකේපා මේක ඕන කියන එකක් නැහැ. කොයි වෙලාවෙ ਸਰවචන්සන්සේ තියෙන්නේ පිරිච්ච සන්තුප්තිකර තත භාවයක් මේ මොහොතේ ඊගා මොහොතක් ගැන අපේක්ෂාවකුත් නැහැ ගත වෙච්ච මොහොත ගැන පශ්චාත්තාවයකුත් නැහැ එනිසා මේ මොහොතේ පිරිච්ච ගතිය තමයි මේ තතතාවයේ තියෙන විශාල ලක්ෂණය. අපි කාටවත් නැත්තේත් ඒකයි. අපි හැම වෙලාවෙම හෙට වෙන්න තියෙන දේ ඊගාවට කරන්න තියෙන නිවන ගැන හෝ අපේක්ෂාවක් තියෙනවා. අපේක්ෂාවක් තියෙන තාක් දැවෙනවා. උලම් බහපු උලම් හිල්ලෙච්ච වැලුමට උලම් පුරවනා වගේ උලම් ගහන පමා විතර හොස් කාල බහැලෙනවා. ඉතින් මේ ඒ පිරිච්ච ගතිය තාතතාවය ਸਰවඥාන්තින්ස ඔය බාහිරේ තියෙන පාඨවි ආපෝ තේජෝ වායෝ නැත්නම් ඇහෙන් දකින කනෙන් අහන කන හෝ ශබ්ද ඒ කිසිම දෙයක් කිසිම දෙයකට උන්වහන්සේ හේතු වෙට යන්නේ ඒ වගේම උන්වහන්සේ මේකට බැස ගන්න යන්නේ මම මේ දැකලායි කතා කරන්නේ මම අහලායි කතා කරන්නේ එන්නේ පමයිත් එක වාද කරන්නේ මම දැකලායි කියන්නේ කියලා කිසි දවසක එම ගහපාදීමක් සරුවචනන්ත ඇත්තේ නැහැ ඒ මොකද උන්වහන්සේ මේ මයිත් කතා කරන අනික් පන්සුවගේ தත්ත්වෙත් දානවා දැක එයා කතා කරන්න හදන දේත් දන්නවා. ඉතින් ඒ නිසා ඒකේ උන්නාංශ ටික මවාපෑමක් නැතිකම නිසා. ඒ නිසා සරුවචනාංශයේ ඒ අර වගේ ප්‍රකාශයක් කරනකොට මහ පොළොව තුන්සල කෙල්ලුම් කෑවයි කියලා කියනවා. ඒ කියන්නේ උන්නාංශයට සාක්ෂි දෙන්න පුළුවන් කිසි කෙනෙක්ගේ ධර්ම සභා මණ්ඩපේ නෑ. ඒ ඔක්කොමලා මේ දිට්ඨ සුත මුත විඤ්ඤාත පත්තම් පරියේස අනුවිචරිත කියන හිත් වලට අහුවෙන මිනිස්සු හිටියේ. ඒ කිසි කෙනෙකුට සරුවචනාංශ සාක්ෂි දෙන්න පුළුවන් තරම් දීර්ඝ සාක්ෂියක් නැහැ. ඒතකොට වැඩියෙන්ම බුදුහාමුදුරෝ පාරමිතා පුරපව දැනන හිටියේ මේ ඝනකට මහ පොළොව. අවිඥානික මහ පොළොව විතරයි බුදුහාමුදුරෝ පාරමිතා දාන්නේ. ඒ නිසා මහ පොළොවටවත් තරහින් බැරි වුණයි කියලා අටුවාචාර්යන සඳහන් කරනවා භූමි චලන අවස්ථාවක් වඩපත් වුණයි කියලා සරුවචනාංශ මේ සියල්ලම දනිමි කියනකොට එතන ඉන්න මිනිස්සුත් එක්ක මහ පොළොව සැලෙන්න පටන් අරගත්තයි කියලා. ඒ නිසා මේ සූත්‍රය ටිකක් මේ අටුවාචාරින් වහන්සලා විශේෂයක් කළ සලකලා තියෙනවා. ඒ මොකද සරුවචනාංශිකයේ තෙද පේන්ට පටන් ගන්නවා. මේ මේ සූත්‍රයේ නෙවෙයි මේ සූත්‍රයේ සාරය නෙවෙයි ආරම්භයේ ඒ සරුවචනස පෙන්වන්න හදන වටේ චිත්‍රය ඇඳලා පටන් අරගන්න. මේ නිසා සරුවචනස කියනවා මේ විදිහට මේ දේවල් හරහා දකින නිසා දිත්තා දට්ටබ්බන් දිත්තං නමඤ්ඤති. මම දැකපු දෙයි බැලිය යුතු යමක් තියෙනවා කියලා මට පේන්නේ නැහැ කියලා කියනවා. මේ ඉස්සරහා මේ පේන දේ නෙත්‍යම බලන්න දෙයක් මේකේ නැහැ. දක්ටබ්බන් දිත්තං නමයි දැකිය යුතු දැක්මක් මේ නැහැ. දිත්තේ ඒ වගේම අදිත්තං නමං මේක බලන්න එපයි කියලා මට කියන්නත් බෑ මේක අසුබයි නොදකින් නොපතා මේක කාලකන්නිකමක් කියලා ඉස්සරහින් තියෙන්නේ නොබැලිය යුතුයි කියලා මම කියන්නෙත් නෑ මම නොබලන්න උත්සාහ කරන්නෙත් නෑ ඒ වගේම දට්ටබ්බන් නමං මේක බලන්න බැලිය යුතු බැල්මකුත් නෑ බලන්න දෙයක්කුත් නෑ දැකපු නැති අලුත් දෙයක් මේක ඇත්තේ නැහැ. දට්ටාරණම් මංචි බලන මිනිහෙක් මට පේන්නේ නැහැ කියලා කියනවා. සර්වචනාංශගේ මේ සංසිද්ධිය පිළිබඳව තියෙන විනිවිද දැකීමේ හැටියට මම මේක දැක්කා කියලා දැකපු මමෙක්වත් මට පේන්න නැහැ කියලා කියනවා. ඒ කියන්නේ ඒ රූපේ මතින් එන ප්‍රතිබිම්බය බලන්න එහෙම නැත්නම් මේ ආරම්භක මුල් කුණ්‍යේ ඒකවත් පේන්නේ නැහැ කියලා. මේක ඒ වචන ටිකක් විතරයි අසුතවත් පුතඥයෙකුට. නමුත් අර මේ බණ භාවනා කරන කෙනෙකුට රහතන් වහන්සේ නමකට කල්පනා වෙනවා මේවා නැතුව කොහොමනම් මේ තත භාවය තව කෙනෙකුට sannivedana කරන්නද ඉතින් මේ සම්බන්ධයෙන් අපි භාවනා කරනකොට ඇතිවෙන නිදර්ශනයක් වශයෙන් අරගත්තොත් මම හිතනවා භාවනා කරන අයට මේක ටිකක් ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් කියලා භාවනා කරනකොට හුඟක් වෙලාවට අපි කියනවා නිදර්ශනයක් වශයෙන් මම කියන්නේ මේ හිතවිලි කරදර කරනවා කියන්නේ. භාවනා කරන හිතවිලි කරදර භාවනා කරනවා කියලා අපි කරන්නේ මොකද්ද? මේ පටවි ධාතුවක් නැත්තම් මේ මොනවද කියන්නේ? කය රූප කායගත සත්‍යයකට හිත යොදවනවා. ආස්වාස් ප්‍රසආසයට හිත යොදවනවා. සක්මන වශයෙන් පය තියෙනකොට හැපීමට හිත යොදවනවා. එදිනදා වැඩ කරනකොට අතට පයට වදින දේවල් පිළිබඳව ස්පර්ශයට ප්‍රශ්‍රයට හිතිය දාගෙන ඉන්නවා. ඇයි ඒක එහෙම කරන්නේ? ඒක ඒක රූප ධර්මයක්. ඒක හැප්පෙනවද නැද්ද කියලා පොට්ටේකට උනත් බලන්න පුළුවන්. භාවනා නොකරන කෙනෙකුට අත් දකින්න පුළුවන්. ඒ නිසා කායගත සතියට හිතිය දාගෙන ඉන්නවා කියලා හිතමු. අපි හිතමු නිදර්ශනේ අඩු කරන්න ඕන නිසා ආනාපාන සතිය දැම්මයි කියලා. මේ ආනාපාන සතියට හිතිය දාගෙන ඉන්නකොට ඔන්න හිතවිලි එනවා. ඉතින් යෝගාචරය නැගිටලා යනවා කර්මස්ථානාචාර්ය හම්බෙන්න බෑ භාවනා කරන්න බෑ. මට හිතවිලි එනවා හිතවිලි නැත කරන්නයි කියලා. ඉතින් ඒ කර්මස්ථානාචාර වලට අර වැලි බත් වෙන පොඩි දරුවෝ වරින් වර අම්මලා ගාවට යනවනේ පොල් කට්ටකට වැලි ටිකක් දාගෙන අම්මා මේ සුදු හාල් මේ තියෙන වළඳ කියාගෙන ඉතින් අම්මත් කියන්නේ පොල් කට්ට දැකලා පොල් කට්ටක් කියන්නේ ඔක මුට්ටිය කියලා තමයි අම්මලා ඒ වෙලාවට කියන්නේ වැලි ටිකට හාල් කියලා තමයි කියන්නේ මොකද නැත්තම් පොඩි උන් අඬන්න පටන් ගත්තොත් ඔයිට වැඩිය කරදර. ඒ නිසා පොඩි බබාගේ භාෂාවෙම කතා කරගෙන ඔව් ওই මුට්ටියට තව වතු ටිකක් දාලා හාල් ටිකක් දාලා ලිපේ තියන්නකෝ කියන ඉතින් පොඩි දරුවා අර මේ මේ වළඳ මුට්ටිය කරගෙන වැලි හාල් කරගෙන තමයි මේ කටයුත්ත කරන්නේ. කවුද ඇවිල්ලා ඉන්නවද? ඉතින් ඒක නිසා ඒ වගේ සරුවචන ඒ කවුරු මේ කර්මස්ථානාචාර වල දැනගත්තට කියන ඕවෝ හිතවිලි සියදි භාවනා කරන්න බෑ. ඒ නිසා මේ හොඳට සක්මන් කරන්න ඒකල වල වාඩි වෙලා ආනාපාන හිත දාන්න එපා. හිතවිලි එනවනම් හිතවිලි නැති වෙන කම්ම ඉඳලා ආනපානට යන්නේ කියලා මේක අර බබා නැලවිල්ලක් විතරයි මෙතන කරන්නේ මොකක්වත් එහෙම ප්‍රයෝගයක් මේකේ නැහැ. මොකද හිතවිලි නැති වෙලාවක් හිතේ ඇත්තේම නැහැ. ඇත්තටම යෝගාවචරය හිතවිලින බව දන්නේ භාවනා කරපු නිසා. භාවනා කරන තු අවුරුදු 100ක් ජීවත් වෙයි කවදාකවත් හිතවිලි පිළිබඳ ප්‍රශ්නයක් නැහැ. ඉන්න මේ හිතවිලි වල මාළුව කවදාකවත් දන්නේ නැහැ කියනවා මාළුවා ඉන්නේ වතුරේ කියලා. ඌ ඉන්නේම වතුරේ ඌ දන්නේ නැහැ මොකද ඌ කවදාකවත් ගොඩබිම දැකලා නැහැ. උගඩ දැම්මට පස්සේ තමයි ඌ දන්නේ මේ වතුරේ තියෙන වටිනා. ඒ වගේ තමයි අපි කවදා හරි භාවනාවට ගිය දවසේ තමයි දන්නේ හිතවිලි කියලා જાතියක් තියෙනවා. හිත තිබ්බතන හිටින්නේ නැහැ කියලා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් කරගන්නවා. ඒක ලොකු චෝදනාවක් කරගන්නවා. නමුත් ඒක තමයි ලොකුම ලාභේ භාවනා කරනකොට අපි කොච්චර මේ සතුන් මරනකොට හොරකම් කරනකොට ඉදින්ද කටයුතු කරනකොට සීලයක නැතිකොට කොච්චර හිතවිලි එනවද කවුරක්වත් දන්නේ කන රාත්තල් ගන්නවත් දන්නේ භාවනා කරන්න ගියාම එනවා. එන පොඩ්ඩවත් ඉවසන්නේ ඒක නතර කරන්න ආනවා. ඇත්ත සාධාරණයි. මොකද හේතුව උලන් වදින ටැංක පහනක් පත්තු කරපුවාම මේ පහන එකවර දැල්ලෙන්නේ නැහැ. එහාට මට සැලෙනවා. ඒකගේ හිත සැලෙනවා. ඉතින් ඒ නිසා කිනා හිතවිලි එනකන් නැත්නම් හිතවිලි නොයෙම් පිළිස කරන්න තියෙන්නේ හොඳට වාඩි වෙලා හොඳට පටල වෙන්නේ කියලා. හොඳට සමබර කරගෙන ඉරියව්ව සකස් කරගන්න කියන එකලියල මේ ඉන්න සැහැල්ලුවට හිත දාගෙන ඉන්න කියන භාවනා කරන්න එපා. සක්මන් කරනකොට කියන හොඳට සක්මන් මළුව අත අතු ගාලා එහාට පැන නිකන් ඇවිදවිසින්න භාවනා කරන්න එපා. එතකොට හිතවිලි නැහැ. ඔය හිතවිලි ඔක්කොම එන්නේ ඉල්ලයක් ඇඳලා ඉර ඇඳලා මේක දිගේ ඵලයන් කිව්වොත් තමයි. ඉතින් එහෙම හොඳට වාඩි වෙලා අපි කියමු ආනපානෙ දිස්දාන කියලා වාඩි වෙලෙවල මේ ඉඳේ සැහැල්ලුව නැත්තම් සැහැල්ලුව දෙන්න. විනාඩි 5ක්ම ඉඳන් 10ක් දෙන්න. ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට හිතම ගියයි කියලා හිතමු ආනාපානෙට. එතකොට හිතවිලි ප්‍රශ්නයක් එච්චරම නැහැ. ආනාපානෙ හිත ගියාට පස්සේ උන ආනාපානෙ බලනවා. ඒත් උන ටික වේලාවක් ආනාපානෙ සංසිඳන කරනකොට අර පිටිපස්සේ තියෙන හිතවිලි ආය කොච්ච දාන්න පටන් ගන්නවා. ඉස්ලාමයේ හිතවිලි නම් බොහෝ විට සමානලාට කාමච්ඡන්ද ව්‍යාපාද ආදී ආවේග ජනක හිතවිලි වෙන්න පුළුවන්. එතකොට නෑ ඇත්තටම කරන්න බෑ භාවනාව. එතකොට ඒවට ජවාදික හිතවිලිනේ කඩාගෙන යනවා. නමුත් යම් කිසි වෙලාවක මෙතන ඉන්න පිරිසට මම හිතන එක අදාළ වෙයි කියලා ආනාපානෙ පොඩ්ඩක් තැම්පත් වේගෙන එනකොට ආයෙසරයක් ඔන්න හිතවිලි වාක්‍යයක් එන්න පටන් ගන්නවා. ඒක එන්න පටන් අරගත්තාට පස්සේ ආයෙසරයක් ඒක යෝගාවචරය ඒක දඬු කඩක් කරගන්නවා. කටුබෙරයක් කරගන්නවා. කෙරෙනවා. මොකද හේතුව මේ තරම්ම හිත චපල බව, වාචාල බව දැනගන්නේ අර හිත තැම්පත් වෙනවා. නමුත් මේ හිතවිලි වල භාවනා පැත්තෙන් බැලිය හැක්කක් තියෙනවා, බැලිය යුත්තක් තියෙනවා, දිය යුතු කමටහනක් තියෙනවා. ඒ මොකද මේ හිතවිල්ල ආරයක් ඇති හිතවිල්ලක් නෙවෙයි. චේතනාපූර්වක කරන හිතවිල්ලක් නෙවෙයි. හරියට හිත යෙදුවොත් ඒ හිතවිලි අතරෙන් ආනාපාන දකින්න පුළුවන්. එතකොට අපි කියනවා හිතවිලි හරහා දකින්නයි කිය. විනිවිදිනවයි කිය. ආනෙම දැක්කොත් පෙනෙයි මේක හිතවිලි කියලා කනගාටු වෙන්න පටන් අරගත්තොත් සැකය කියන නීවරණේ වැඩි වෙලා හිතවිලිත් වැඩි වෙලා ආනපානේ අකමකයනවා. සැක නොකර හිතවිලියකට කරන දෙයක් නෑ ආදෙන් බැරිද මේ හිතවිලි අස්සෙන්මට ආනපාන බලන්න කියලා බැලුවොත් ඔය දක්ෂ යෝගාවචරය කියන මිනිස්සයා විපස්සනා යෝගාවචරය එදාට ජය ගන්නවා. ජයම කියනවා හැම වෙලාවෙම බැරි වුණාට සමහර වෙලාවක හිතවිලි තියෙද්දි Tamanට ඕන මූල කර්මස්ථානේ දැක්කයි. මේක වැඩියෙන් සිද්ධ කරන්න පුළුවන් පරියන්කේ ආනාපානට වැඩිය සක්මනේ পায় තැබීමේ හිත තියෙනකොට. ඒ මොකද පය තැබීම ආනාපාන හුස්ම රැල්ල නාසිකාග්‍රේ වදිනවට වැඩිය පය තැබීම පය පොළවේ වැදීම ගොරෝසු නිසා හිතවිලි තියේදී වම වාසයෙන් දකුණ වශයෙන් මෙනෙහි කරන්න පුළුවන්. එතකොට මේ යෝගාවචරය හිතවිලි ආව පළියටම කරේ දාගන්නේ හරහා බලන්න ගත්තයි කියලා හිතමු. මෙන්න මේකේ දක්ෂ වුණයි කියලා හිතමු. මේ මට කතාව ගෙනියන්න බෑ නැත්තම් එහෙම නිසා මම කියනවා මේ කියන උපදේශය තේරුණා. එල යම් වෙලාවක 100ක් නෙවෙයි. හිතවිලි හරහා ආස්වාද ප්‍රසවාසය දැක්කා. හිතවිලි හරහා වම දකුණ දැක්කයි කියලා. අන්න ඒව දකින්නකොට දකින්නකොට ඒ යෝගාවචරය දක්ෂ නම් නැත්නම් කර්මස්ථානාචරය පිටින් හරි කරත හැකි හිතවිලි යන කනගාටු වෙන්න පටන් ගත්තොත් නීවරණයක් වෙනවා. හිතවිලි ඝන බහල වෙනවා. අරමුණේ මැකෙනවා. අදිෂ්ඨාන ශක්තියෙන් නෑ මේ හිතවිලි තියේදී මම මගේ වම දකුණ කරනවා. ආස්වාද ප්‍රසවාස කරනවා කිව්වොත් විශාල සෙනගක් ඉන්න පාරක ඒ සෙනග එහිමේ දුවද්දී සෙනගඳන්ත වෙනකම් බලන් ඉන්නේ නැතුව යන්න පුළුවන් ටික යන්න පටන් අරගත්තොත් ගමනක් තියෙනවා. අන්න මෙහෙම හිතවිලි ටිකක් ගන්න. අරගෙන මේ හිතවිලි වල අන්තර්ගතය හෝ ඒ වගේ ඇතුළ ගොජ දමන ගතිය හෝ අනාරාධිතව කඩාපයින් ගතිය හෝ බලලා මේ හිතවිලි චේතනාපූර්වකව මම ඉල්ලලා ගත්ත දෙයක්ද එහෙම නැත්නම් ඒ කට්ටියක තියෙන හිතුවක්කාර ඕලොමලකමන කඩාන වදින දෙයක්ද කියලා බැලුවොත් අපි දන්නවා අපි givisakena තියෙන මූල කර්මස්ථානයත් එක්ක හැකිය කිය හැම වෙලාවක මූල කර්මස්ථානට හිත දාගෙන ඉන්න ඕනේ. ඔව් givi නම හිතවිලිත් එක්ක givisුමක් නැහැ. නමුත් ඒගොල්ල ජාන්තම් තම්පත් වේගෙන යනකොට කඩාවදිනවා. මේ කඩාවදින කට්ටියට අපි ගරු කරන්න ඕනේ අර givisුමක් ඇති කරගත්ත ආස්වාද ප්‍රසවාසයද කියලා බැලුවොත් සත්පුරුෂයා නැත්නම් කල්යාණ මිත්‍ර උපදේශ ලැබන කෙනා හිතනවා මෙහෙම රණ්ඩුවේදී මම අත දෙන්න ඕනේ මූල කර්මස්ථානටයි. හිතවිලි එනවයි කියලා තරහ වුණොත් හරි යාළු වුණොත් හරි ප්‍රතික්‍රියා කරොත් අනිවාර්යයෙන්ම හිතවිලි වැඩි වෙනවා. ගණන් ගන්න නැතුව ඉන්න එකයි කරන්න තියෙන්නේ. හිතවිලි ගණන් ගන්න නැතුව ඉන්න එකයි කරන්න තියෙන්නේ. එතකොට ඒක සඳහා දෙන උපදේශ මේ කාලකාරාම සූත්‍රයේ සඳහන් කරලා තියෙනවා. මේ හිතවිල්ල මම කියා ගන්න එපා. මගේ කියා ගන්න එපා. මගේ ආත්මය කරගන්න එපා. එතකොට මේක දිරවෙව්වයි කියලා හිතමු. <clears throat> මේ ආශස් ප්‍රසාසන මේක මම කියා ගන්නවා. ඒක හොඳට මුලැඳාක බලන්න අපි උත්සාහ කරනවා. ආනාපානෙටම හිත යන්න පුළුවන් නම් හොඳයි කියලා අපි චේතනාවක් තියෙනවා. කමටහනක් තියෙනවා. භාවනාවක් තියෙනවා. නමුත් එන්නේ මේ හිතවිලි අපි අයිතිවාසිකම නැති කරනවා. එහෙම නැත්නම් අන ඒකට කියනවා අපි අනාලයෝ කියලා ආලේ හැරලනවා. ආලේ හැරරන්නේ කොහොමද මේ හිතවිල්ල <coughs> මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා එහෙම කිරුවයි කියලා හිතවිලි නතර වෙන්නේ නැහැ. ඒවන් පැහැදිලිවම කියන හිතවිලි නතර වෙන්නේ නමුත් තේරෙයි හිතන්නේක් නැති හිතවිලි කියන්නේ මෙන්න මෙව්වට කියලා. හිතන්නේක් ඉන්නවනේ මේ හිතවිල්ල මම මේක මගේ මගේ ආත්මය කියලා හිතවිල්ල කොන්දක් තියෙන්න එපා ආත්මයක් තියෙන්න එපා මෙන්න මේ දෘෂ්ටි කෝණය දාපු ගමන් මේ හිතවිල්ල මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි කියලා හිතවිලට විලිලජ්ජ නැතිකම නිසා. පාහර ගතිය නිසා. නොකාමදා දහපතුරා ගතිය නිසා කඩාන වදිනවා. කඩාන වදිනකොට ඉස්සල්ලාම තාට යෝගාචර තේරෙන්නේ මේ හිතවිලි වලට හිතන්නේක් නැහැ කියලා. නිදර්ශනයක් වශයෙන් කියනකොට මේ දේශපාලන ටික සම්බන්ධයි. ඒ වුණාට ඔය මේ වදින්නේ මේවා කියනකොටනේ ඔය ප්‍රේමදාස මහත්තයා ජනාධිපතිතුමා ඉන්න වෙලාවේ ඉන්දියාවෙන් ගෙනල්ලා ආහාර යන්ත්‍රාවලින් කැම දැම්මා. ඒක සම්පූර්ණ අපි වගේ පුංචි රටකට කරපු අපේ මේ ආකාශ නීති උල්ලංඝනය කරපු වෙලාවක්. ප්‍රේමදාස මහත්තයා දාන්න එපා. අපි පුංචි අපි ස්වාධීන ස්වෛරි රජය දාන්න එපයි කියලා. ඉන්දියා ගවර්න්මන්ට් කිව්වා නෑ නෑ උඹලා දෙමළ මිනිස්සු සාකන්නේ අපි දානවා කියලා. ඊට පස්සේ මම හිතුවා පාර්ලිමේන්තුව රැස් කරමු කියලා. පාර්ලිමේන්තුව රැස් කරලා පණිඩයක් ආවා දැන් ඉන්දියාවෙන් වාසන්තර පිටත් වුණා කියලා. පිටත් වුණාට පස්සේ ප්‍රේමදාස මහත්තයා ගත්තමයි කියලා කිව්වා මේ පාහර જાතියට කවදාකවත් වැසිකිළියක් කත කළ පුරුදු නැහැ. එළිය කත කරපු જાතිය මුළු ඉන්දියාවෙම එළිපු විරිමහ වැසිකිළිය මු මේකෙත් කක්ක කරන්නේ. මං කිව්වා කක්කුසේ කත දෙනකන් හිටපන් කියලා. ඒක හදනකන්වත් ඉන්න බෑ ඕන අපේ ඊට මේක කක්ක කරන්න හදනවා කිය. අර එනකොට තමන්ගේ මන අපෙන් නැතුව එනේ වට සැලකුවේ ඔන්න ඔහම. කක්කුසේ හදලා දෙනකන් හින්න නැතුව කක්ක කරවිලා. වෙන කරන්න දෙයක් නැහැ. ඒ වෙලාවදී මේ කට්ටිය බලවත් කිව්වර නෙවෙයි එන්නේ. ඒකට කියන එකයි තියෙන හිතවිලි වලට ඌවට අපි උපන්න සාතික ලියන්නේ මම නෙවෙයි, මගේ නෙවෙයි, මගේ ආත්මෙ නෙවෙයි කියනකොට මේ හිතවිලි කොච්චර තමන්ගේම න්‍යායපත්‍රයට වැඩ කරන වෙනමම න්‍යායපත්‍රයට වැඩ කරන එකක් බව තේරෙයි. ඕක තමයි අනාත්මයි කියන්නේ. ඒක තමන් තුළම සිද්ධ වෙච්ච ඉපයි දැනගන්න අනුන්ගේ හිතක හිතවිලි ඇවිල්ලා දැනගත්තට බුදුහාමරගේ හිතේ හිතවිලි ආවිල දැනගත්තට අපිට වදින්නේ නැහැ අපේ හිතට එන්න ඕනේ හිතවිලි ආණ්ඩු මට්ටු කරන්න බැරි කිව්වට නතර නොවෙන ඒ වුණත් අස්පනා අපිට අපිට දකින මූල කර්මතානේ ආවරණය කරන අයිතිකාරයක් නැති හිතවිලි. අන්න මේ හිතවිලි වලට කියනවා හිතන්නේක් නැති හිතවිලි කියලා. මෙන්න මේක හොඳට අවබෝධ කරපෙන්නාට තේරෙයි අපේ හිතේ වෙලාවක් තියෙනවා සක්මන් කරනකොට විශේෂයෙන්ම කෙලවරට යනකොට අපිට රූප බලන්න ඕනකමක් නැහැ. නමුත් රූප පේනවා ඒ බලන මිනිහා මම කියලා බාර ගන්න නැතුවයි වෙන්නේ. බලන්නෙත් නැහැ හිතන. හැබැයි පෙනීමක් තියෙනවා. මෙන්න මෙව්වට පශ්චාත්තාප වෙන තමයි පුත්තජනය කියලා කියන්නේ. මේවා ගණන් ගන්නතු මේ තුන ධර්මතාවයේ දකින්න කෙනාට අනාත්මයේ දකින්න කෙනාට බුදුහාමුදුර කියන්නේ සීක පුද්ගලයයි කියලා. බණ අහපු සත්පුරුෂයන් ඇසුරු කරපු සද්ධර්මයේ ඇසුරු කරපු සද්ධර්මයේ හැසිරිච්ච සද්ධර්මයේ දක්ෂ මනුස්සයා ආපු හිතවිල්ල මමයි කියාගන්නේ හිතවිල්ලක් හිතන්නේක් නැති හිතවිලි කියලා જાතියක් මේ ලෝකේ තියෙනවා. බලන්නේක් නැති දැකුම් જાතියක් මේ ලෝකේ තියෙනවා. අහන්නෙක් නැති ඇහුම් જાතියක් මේ ලෝකේ තියෙනවා. මිඳින්නෙක් නැති විඳුන් જાචයක් මේක ලෝකේ තියෙනවා මෙන්න මේ හිතන්නෙක් නැති හිතවිලි බලන්නෙක් නැති බැලුම් අහන්නෙක් නැති ඇහුම් සහ විඳින්නෙක් නැති විඳුම් වලට ආත්මයක් දෙන්න හදන මිනිහ තමයි පුත්තජනය කියන්නේ මෙන්න මේක තමයි අන්‍යාගමිකෝ ਸਰබලධාරි දෙවියන් වහන්සේ කියලා ගුලි කරලා පැත්තකින් තිබුණා එයා මේ ලෝකේ කරනවා බොහෝම බලවත් හැමතැනම ඉන්නවා හැමතැනම දකිනවා සියල්ලෙම මුල මෙයාට උඩ තමයි බලලා වන්දනා කරන්න ඕන කියලා තන මෙයාගේ තමයි මුළු ලෝකේ කියලා අර පාහර හිතවිලි වලට අර නොකෑමනා දැමිව වලට හිතාගත්ත මේක අපේ බලතල වලින් පිට අප කෙරේ බලපෑ හැකි ਸਰබලධාරී දෙවියෙක් ඉන්නවා කියලා ඒක ගුලි කරලා පැත්තක තිබ්බ බුදුහාරෝකට අවිද්‍යාව කියලා එක නමක් දැම්මා ඒක තමයි නොදැනීම කියන්නේ. ඕවට පශ්චාත්තාප වීම තමයි පෘථජ්ජනය කරන්නේ. ඉතින් මේ මනුස්සයාට සවිඥානික දේ මොකද්ද අවිඥානික දේ මොකද්ද තේරෙන්නේ නැහැ. මූල කර්මස්ථානේ මොකද්ද අනික් කර්මස්ථාන මොකද්ද දන්නේ නැහැ. මූල කර්මස්ථාත් එක වෙන එකක් ආවට පස්සේ කොහොමද හැසිරෙන්නේ දන්නේ නැහැ. මොකද හේතුව ඒව අතර කිසි පරිඥාවක් නැහැ. මූලිකත්වයේ ජීවිත දන්නේ නැහැ. මූලිකත්වයේ ජීවිත එහෙම තියෙද්දි පිටකම් කාර්යයක් ඇවිල්ලා එතන මේ මුදුනා වෙනවා. අයියා වෙනවා. අයියා වෙලා වැඩ කරද්දී අන්තිමට අපි එයාගේ වැඩේ සේරම අපේ ලයිස්ට්වට දාගෙන පශ්චාත්තාප වෙනවා. එතකොට මොකද වෙන්නේ මූල කර්මත්තානේ කොන් වෙනවා අර වැරදි ටිකට සමාදන් වීමක් වෙනවා. පාපයට සමාදන් වීමක් වෙනවා. ඉතින් සාම සමාදන් වුණාට පස්සේ මනුස්සය කොච්චර සිල්වන්ත ජීවිතයක් ගත කරන්න ගියත් බුදියන්න වෙන්නේ නම් පශ්චාත්තාප වෙලා. නැගිටින්නේත් පශ්චාත්තාප වෙලා. මොකද කළ දේ දන්නෙත් නැහැ, වෙච්ච දේ දන්නෙත් නැහැ, කරන්න ඕන මේ දේ කියලා දන්නෙත් නැහැ, කරන්න ඕන දේ සිදු වෙනකොට ඒකේ තියෙන වටිනාකම සමාදම් වෙලා දන්නෙත් නැහැ. පව්මයි දැකලා තියෙන්නේ පව්මයි ආශ්‍රය කරලා තියෙන තේ පව්වට සමාදන් වෙනවා. මේක sannivedanaya කරනවා කියුවාම මොන තරම් අමාරුද බලන්න මිනිස්සු බලන්නේ පුළුවන් තරම් පශ්චාත්තාප වෙන්න කරුණු හොයමින් ජීවත් වෙන ලෝකයක්. මොකද්ද බලන්න පත්තරේ උදේ ඉඳලා හැන්ද වෙනකන් කියන්නේ? මොකද්ද නිකන් අහගෙන ඉන්න ටෙලිවිෂන් එකේ මූලික පණිවිඩය මොකද්ද කියලා? රේඩියෝ එකේ මොකද්ද පණිවිඩය කියලා තියෙන තාක් වැරදි පෙන්වන එක විතරනේ. අපේ හිතේ තරම්ම තුච්චයි. අපේ හිතේ තරම්ම ද්වේෂයට කැමැති. අපේ හිතේ තරම්ම අනුගේ කුණු අවසන්ට කැමැති. ඒ නිසා අපි දකින්නම කුණු විතරයි. ඒ නිසා බුදුරජාණන් කියනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්‍රිටේ උපක්‍රිට. මහන්නේ මේ හිත එක එක මිනිස්සෙක් ගත්තොත් දඹ රත්තරන් කඳක් තියෙනවා. මොකද පිට තට්ටුවක් තියෙනවා පිටින් ගෑවිච්ච මලකඩ. කුණු, තෙල් කුණු. වැලුව බැලමට පේන්නේ පිටින් තියෙන තෙල් කුණු ටික විතරයි. කාටවත් නැහැ මේක විනිවිද දකින්න ගතියක්. ඒ තුනු තට්ටුව විනිවිදපු ගමන් ඇතුලේ තියෙන දඹරත් කරනවා. අපිට දඹරත්න කවදාකවත් පේන්නේ නැහැ. Taman දිහා බලනකොටත් පේන්නේ කුණු ටික. මොකද කුණු හරහනේ බලන්නේ. පේන්නේ කුණු ටිකක්. ඉතින් ලෝකේ දුකක්. බුදුහාස් කියන දුක නැත්තේ නෑ. දුකක් තියෙනවා නම් දෙකක් තාම ඩිංගිට්ටයි. ඔක හරහා බැලුවට පස්සේ උන්වහන්සේ කියනවා දිත්තා දට්ටබ්බන් දිත්තං දට්ටං දිත්තා දට්ටබ්බන් දිට්ටං නමඤ්ඤති. මේ දකින්න දෙයි දැකිය බැලිය යුතු යමක් තියෙනවා කියලා හිතන්න එපා. ඒක මොකක්වත් නැහැ. නැත්නම් ශූන්‍යත්වයක් තියෙන. අදිට්ඨන් නමඤ්ඤති. මේක බලන්න එපයි කියලා දෙයක්වත් නැහැ මේකේ. මේක අසුභයි, මේක නරකයි, මේක අවමංගල්‍ය දුමංගල. ඔය පේන්නේ කර්මානුරූපව. ඒකේ වළක්වන්න යන්නත් එපා. දැක්කයි කියලා කාලා කන්නේ කියලා හිතන්න යන්නත් එපා. දට්ටබ්බන්නම් මඤ්ඤති. අනේ අරයා දැක්ක මට මේක බලන්න බැරි වුණානේ මට මේ ෆොටෝ එකට ගහලා බැරි වුණානේ මට වීඩියෝ කරලා ගෙනලා බලන්න බැරි වුණානේ කියලා මේ ලෝකේ එහෙම <clears throat> මතුවෙච්ච ඉදිරිපත් වෙච්ච දේෙන් තොර එහෙම බැලිය යුතු දෙයක් ඇත්තේ නෑ. දිත්තඨාරන්න මඤ්ඤති. මෙහෙම බලනකොට බලන මිනිහෙකුත් නැහැ. මේකට හරි බයයි කට්ටිය. කට්ටියට ඕනලා තියෙන්නේ මේ බුදු වෙලා බුදු වැහෙන් බලන්න නැත්නම් නිවන් දැකලා දිබ්බ චක්කුවෙන් බලන්න. එහෙම නැත්නම් අරකෙන් මේකෙන් බලන්න. මොකද මේ පේන දෙයට ද්වේෂය තමයි ඉන්න මේ වර්තමාන මොහොතේ ද්වේෂකින් අපි ඉන්නේ. ඒක අපිට එක තැනක ඉන්න බැරි. ඒක අපිට එක අරමුණක් අරමුණු කරන්න බැරි. ඒක අපිට එක දෙයක් දිගට කරගෙන යන්න බැරි. අපි හිතනවා මේ විද්‍යාවලට මාරු කරන්න පුළුවන්කම දක්ෂකම පොහොසත්කම හැකියාව කියලා. නමුත් ඒකේ කියන්නේ බුදුහාමරගේ හැටියට කියන දුන්න කපපු වණුවට කැඩිච්ච හුණු වලිගෙට එකතැනක ඉන්න බෑ. ඒක වගේ ස්වභාවය. ඒ වගේ තමයි කෙලෙස් හිතට එක ඉරියව්වක ඉන්න බෑ. එක අරමුණක ඉන්න බෑ. මොකද ඒ දේ දිහා බලනකොට නීරස වෙනවා. එපා වෙන වෙනුවට වෙන එකක් ඉල්ලනවා. ඉතින් අපි හිතන ඉල්ලන ඉල්ලන දේ දෙන්න පුළුවන්කම දක්ෂකම කියලා. ඉතින් දැන් හැදෙන දරුවෝ තියා බලන්නකො. කවදාකවත් තියෙන දෙයින් කැමති නැහැ ඊගාට තියෙන දේ ඉල්ලනවා. ඒක බොහොම කෙලෙසට බරයි. ඒක බොහොම සෞඛ්‍යයට හොඳ නැහැ. උන් අතර වෙන්නේ නැහැ. ඉතින් දෙමව්පියෝ බනනවා දරුවන්ට. දෙමව්පියොන්ටයි ගහන්න වටින්නේ. බනින්න නෙමෙයි වටින්නේ. උන්දල තමයි මේ ලේ දීලා තියෙන දරුවන්ට උන්දල තමයි මේ වැරද්ද දරුවන්ට පුරුදු කරලා දෙන්නේ. ඉතින් දරුවෝ කවදාකවත් තියෙන දේ සතුටු වෙන්නේ නැහැ. මම මේ වැඩ කරන උපාසක මහත්තයෙක් හිටියා. ඒ මහත්තයා දුප්පත්. එයා කියනවා දරුවෝ කියනවලු අල්ලුවක් ඕනයි. ඉතින් ඔය පිල්ලහන ඇඳගෙන ඉන්නේ මොකද වෙලා තියෙන්නේ? ඒක පරණ පැෂන් එක කියනවා. ඌ ඇඳගෙන ඉස්කෝලේ යන්න බෑ අපිට අලුත් මෝස්කට එකක් ඕනයි කියලා. ඉතින් ආ කියනවා මාස තුනක්වත් පැන්සම් පඩි එනකන් ඉඳලා මම මේක අරන් දුන්නාට පස්සේ මම බලහිනවලු පරණ එකට මොකද කරන්නේ මොනවාක්වත් වෙලා නැතුළු වළං අල්ලන්න ගන්නවා. කුණු කුණු පියන ගමන් පපුව දාලා යනවලු අපි නම් මෙහෙම එකක් අයින් කරන්න ඉස්සර කිරිලා අණ්ඩ දාලා පුළුවන් තරම් වැඩ දැන් අයින් කරනවා. මොකද ඒක ෆැෂන් එක නොවෙන නිසා. ඉතින් මේක තමයි වෙළඳ ලෝකය කියන්නේ. මේක තමයි වෙළඳ ප්‍රචාරය කියන්නේ. මේක තමයි ජනමාධ්‍ය කියන්නේ. ඉතින් අපි මේ ජනමාධ්‍ය දවසේ පැය 24 ගත කරන ගමන් මේ බුදුහාමරෝ පෙන්වන තතතාවයට හිත දාපුවාම තතතාවේ පිස්සු වගේ වැටේ. බුදුහාමරගේ ඔළුව නරක් වෙලා වගේ තමයි වැටේ. අන්න එහෙව් තියේදී බුදුරජාණන්සේ කවදාකවත් එවැනි පෘථග්ජනයෙකුටවත් පහත් කළා කතා කරන්නේ. දන්න උන්වහන්සේ සංසාරේ ඉන්නකන් උතන් තමයි හිටියේ. කවදා හරි ආර්යයන් වහන්සේලා දැකලා ආර්ය ආශ්‍රය කරලා ආර්යයන් වහන්සේලාගේ ධර්මයේ හැසිරීලා සත්පුරුෂයව දැකලා සත්පුරුෂ බණ අහලා සත්පුරුෂ හැසිරෙනකොට තේරෙයි මෙන්න මේ විදිහට තමයි ඇඟට නොදැනි වර්තමාන මොහොතට වෛර කිදිල්ලෙන් තමයි ඊගා මොහොතට අපි ප්‍රේම කරන්නේ. ඒතොර වෙන්නේ මොකද්ද? ගත වෙච්ච මොහොත පශ්චාත්තාපයක් වෙනවා. ඉතින් සංසාරේ දුවනවා. වර්තමාන මොහොතේ සතුට වෙනවා නම් අනේ අපිට වටිනා බුද්ධ ශාසනයක් ඉල්ලුවා ලැබුණා. අනේ අපිට අංග පුලාවා සහිත මනුස්සකමක් ඉල්ලුවා ලැබුණා. අනේ අපිට මනුසාත්ම භාවය ලැබුණා මන මේ බුද්ධෝත්පාද කාය ලැබුණා ඒ වගේම ඇහ කන දිවනාසය හරියට හම්බුණා බණ ඉල්ලුවා දුන්නා පැවිද්දෝන් නම් ගන්න පුළුවන් දීලා තියෙනවා කල්යාණ මිත්‍රත්වය දීලා තියෙනවා ඒත් මදි ඒක මේ සාමාන්‍ය අම්මේ මිත්‍යා දෘෂ්ටික මිනිස්සෙක්ගේ අපේ කිසි වෙනසක් නැහැ පුදුමාකාර පිපාසාවක් තියෙනවා පුදුමාකාර හොයා යාමක් තියෙන පරිශ්‍රණයක් තියෙන. ඒ මොකද මේ වර්තමාන මොහොතේ තියෙන ද්වේෂය. නැත්නම් වර්තමාන මොහොතේ තියෙන අතෘප්තිකර తත්වේ. ඕකටයි දුක්ඛ සත්‍ය කියන්නේ. වර්තමාන මොහොතේ පිරිචි තත්ත්වයක් තියෙනවා නම් වර්තමාන මොහොතේ මොනවද දැක්කයි කියලා ওই පිරිචි තත්ත්වයට මොනවාක්වත් එකතු වෙන්නේ. නොදැක්කයි කියලා අඩු වෙන්නේ නැහැ. මේ දේ ඇහුවයි කියලා එකතු වෙන දෙයක්වත් නැහැ. නෑවයි කියලා අඩු වෙන දෙයක්වත් නෑ. මේක වින්දයි කියලා එකතු වෙන දෙයක්වත් නෑ. නොවින්දයි කියලා අඩු වෙන දෙයක්වත් නෑ. මේක කල්පනා වුණා මේ ඥාණය තිබුණා කියලා වැඩි වෙන දෙයක්වත් නෑ. අඩු වෙන දෙයක්වත් නෑ කියලා කියනවා තාතතා. එහෙව් ගතිය කියලා කියනවා. අෂ්ටලෝක ධර්ම කම්පා නොවන ගතිය. එහෙනම් තමයි කියන ඉදප්පච්චේතාවයේ හේතු තියෙනකොට ඔය ඵලෙ හිද වෙනවඹ කොච්චර තටමැව්වත් ඔක වෙනස් වෙන්නේ නෑ. තටමඬ තටමඬ වෙන්නේ මොකද්ද? ගෙවිලා යනවා රිට්ටයි හන්දයි විතරයි තුනේ. එතන බුදුරජාණන් කියවේ manussත්න භාවයම නිවන. ඒක තියාන හොයන්න පටන් අරගත්තොත් ඉතින් දිගින් දිගට දිගින් දිගට ගෙවීම තමයි සිද්ධ වෙන්නේ, තැවීම තමයි සිද්ධ වෙන්නේ, පශ්චාත්තාපය තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක කිව්වට අහන්නේ හුඟව දෙනෙක් හිතනවා මේ අල්ලපු ගෙදර එක්කන මට වැඩිය සැපෙන් ඉන්නවා කියලා. නැත්නම් ජපන් ජාතිකය අපිට වැඩිය හොඳින් ඉන්නවා කියලා. නැත්නම් ඇමරිකන් ජාතිකය අපිට වැඩිය පළවෙනි පිළ රටක ඉන්නේ අපි එතෙන් දැනගා යන්න ඕනේ කියලා. ඒක නිසයි සරුවචනස කියන්නේ මේ ලෝකයේ දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත තේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණ සහිත ලෝකේ ඇමරිකාව එතනින් ගියාම ජපානේ එහෙම නැත්නම් ඔය අප්‍රිකා රටවල් දැක්කේ නෑ කියලා නෙමෙයි කියන්නේ මේ සියල්ලම දැකලා මම මේ කියන උන්දලා මොනවා හරි දකිනවනම් දැක්කානම් අහුවානම් අහනවානම් විඳිනවානම් විඳානම් හිතුවානම් හිතනවානම් පත් වෙලා තියෙනවනම් පරිේශණය කරලා තියෙනවනම් හිතින් කල්පනා කරන මේ සියල්ලම දැනගෙනයි මම ඔබලට මේ කියන්නේ මම ඒව හරහා බලලයි කියන්නේ මේ වර්තමාන මොහොතේ සතුටු වීම තතතාවය අෂ්ටෝක ධර්මේ කම්පන වෙන ගතිය ඉදප්පච්චේතාවේ දකිනාතාක් දුවන එක තමයි කරන්නේ ලුණු වතුර බොන්නා වාගේ ගිනි අඟුරක් අතින් අතට මාරු කරනවා වාගේ පිච්චෙනවට මාරු කරගෙන ඉන්නවා මිසක් පිරිච්ච ගතියක් එන්නේ ඉතින් මේකටපත් වෙන එක එහෙම වර්තමානපත් වෙන දෙයක් නෑපත් වෙලා ඉන්නේ දන්නේ නැතිකමයි තියෙන්නේ දැනගත්තට පස්සේ ප්‍රධානම දේ තමයි මේක කාටවත් කියලා දෙන එක ඒ නිසා පසිපුත්‍රජාන් වහන්සේ නමක් සහ බුදුහාමුදුර කෙනෙක් අතර ලොකු වෙනසක් තියෙනවා. පසිපුත්‍රජානන් මේකටපත් වෙනවා කාටවත් කියලා දෙන්න බෑ. ඒ නිසා කියනවා ගොළු ගොළු බුද්දයි කියලා. සම්මා සම්බුදුරජාණන් වහන්සේ අසීමිත ප්‍රයත්නයක් ගන්නවා. ඒකයි උන්වහන්සේ මේ මහා කරුණාවකින් සමන්විත වෙලා තියෙන්නේ. මේක පිළිගන්න කැමති නැති ඕනේ නැති. මේිට මෙපිට වෙන තැනකින් සැප විඳින්න පුළුවන් කියලා හිතන අන්ධබාල පෘ탁ජනයට මේ මේ මුල ධම්ම සබ්බ ධම්ම මූල පරියාය සූත්‍රෙත් වැඩි කොටසක් ගත කරලා තියෙනවා කොත්තනකින් හරි පටන් ගන්න. පටන් ගන්න යන්න ගියාම එපා වෙනවා මුල් හරියට. පහු වෙනකොට පහු වෙනවා තමයි බුදුන් කවුද? ධර්මයේ කියන්නේ මොකද්ද? මේ යෙදී ගත කරන සංඝයා කියන්නේ කවුද? එහෙවත් මේ රකින්න සීලක කොච්චර වටිනාකමක් තියෙනවද කියලා තේරෙන්නේ කිට්ටු වෙලා කිට්ටු වෙලා කරනකොට තමයි. කරනකොට කරන්න කරන්න කරන්න කරන්න තමයි මේ පුද්ගලයාට තේරෙනවා. මේ පුද්ගලයා ගරු කරනවා මේ පත් වෙච්ච තැනක්වත් පත් වෙච්ච දෙයක්වත් පත් වෙච්ච කෙනෙක්වත් ඉන්න තාක්කල් නිවනක් නැහැ. ওই ලාමක පුංචි දෙයක් අහුණාට පස්සේ උඩ දාගෙන කෑ ගහන්නේ මේ මේ මේ සාමේ විපස්සනා කියන වචනේ අර්ථය දන්නේ නැති කම නිසා. නැත්නම් මේ තතතාවය කියන එකේ අර්ථය දන්නේ නැති නිසා හම්බෙච්ච නැති මොකද්ද ඒකට දඟලනවා. ඒ නිසා ඒ සෙන් බුද්ධ ආගමේ තේරවාදයේ මේ ඉෂ්ට විරවාදයේ වාගේ මහායානෙ තියෙන තේ ජෙන් බුද්ධ ආගම ඒකෙත් වගේ දෙනවා ඒක නිසා ඒ නිසා කියනවා අවබෝධය ලබන්න ඉස්සලා කන්ද කන්ද තමයි කියලා. නමුත් අවබෝධය ලැබෙන මොහොතදී කන්ද තවදුරටත් කන්ද නෙවෙයි. විනිවිද දකින්නම අවබෝධය ලැබුවට පස්සේ ආයෙත් කන්ද කන්දම තමයි. ඊට පස්සේ ආයෙ මිනිසුත් එක්ක ඉන්න පුළුවන් ඕක කන්ද ඕක කන්ද තමයි. හැබැයි එයා දන්නව හොඳටම මේක කන්දක් යන පස් ගොඩක්. ඔය විනිවිද දැකලා තියෙනවා. අනිගොල්ල වගේ නෙවෙයි. නමුත් මිනිසුත් එක ස්වභාවික සාමාන්‍ය චරණයට සාමාන්‍ය විවාහයට පැමිණෙන නිසා සර්වඥාන්සේ මේ අනික් මිනිසු දකින්න කිසිම දෙයක් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. දකින්නේ නැහැ කියලා කියන්නේ. මොකද කිසි දෙයක් දිහා දැකලා රැදෙන්නේ නැහැ. මොකද බුදුරජාණන් කියනවා මේ විඥානයේ මායාකාරයේ මේ ලෝකයේ කියලා කියන්නේ මායාවක් මායාවක කොහෙද මාන්නේ සාරයක් කියලා. ඒ දින ඇස් බැඳුමක් විතරයි රැවටිල්ලක් විතරයි. ඒක අවිද්‍යාවක් බව දන්නවනම් ਸਰබලදාරි දෙවියන් වහන්සේට දෙන තියෙන හොඳම පදක්කම තමයි අවිද්‍යාව කියන නම. ඔය දැන් තියෙන විද්‍යාවට දෙන තියෙන හොඳම නම තමයි අවිද්‍යාව කියන්නේ. මොකද ඒක කරන්නම පිටත දානවා මිනිස්සු එළියට දානවා සැප තියෙන එළිය කියලා කියනවා. ඒක නිසා මේ මේ දේ කරුවා සැප ලැබෙයි කියලා හෙට පෙන්නලා වර්තමාන මොහොත කාබාසිනිය කරනවා. සරුවත් ජනසේ කියනවා මේව අවිද්‍යාව විද්‍යාව කියලා කියන්නේ මොකද මේ දැනට මේපත් වෙලා තියෙන මේ Taman රකින්න සීලය, Taman ළඟන ධර්ම කොටය, Taman ලබලා තියෙන සීල සමාධි ප්‍රඥා තමයි හොඳ මේක. ඒක නම්බු කරගෙන. ඒක සමාදන් වෙලා ජීවත් වෙන මිනිසයා තැම්බිච්ච බතක් කාලා බුදියන්න පුළුවන්, එලාගත්ත වැදලක බුදියන්න පුළුවන් මිනිසෙක්. මොකද අපිට අධ්‍යාපනය උගන්ලා තියෙන්නේ මොකක්ද අද? ඒකමදි තව හොඳ එකක් හෙට එනවා පොඩ්ඩක් බලන්න ඉඳී කියලා. එහෙනම් අපිට මෙච්චර ගාණක් දෙන්න අපි හොඳ එක දෙන්නම් කියලා. ඉතින් අපි නිතරම එළවනවා එළවනවා එළවනවා කවදාකවත් ලැබිච්ච කෙනෙක් නැහැ. නිසා තතතාවය එකක්. නමුත් තතතාවයට පත්වෙච්ච නැති කෙනාට තත්තාවය අවබෝධ කර දෙනවා කියන එක තව එකක්. මේ දෙක අතීම බුදුරජාණන් වහන්සේ සඳහන් කළා තියෙනවා. ඒ එවැනි ගුණයක් අතින් තතතාවයට පත් වූවන් අතර ඒකෙන් තත්තාවයට පත් වෙලා සත්‍යය අවබෝධ කර දෙන්නන් අතර සරුවච්චන් වහන්සේට වඩා తాදී වූ කෙනෙක්. සරුවච්චන් වහන්සේ හොඳ වූ తాදී ගතියක් මුළු ලෝකෙම නැහැ කියලා. ඒක උත්තරතරෝවා පනීතතරෝවා මේ తాදීකම මේට වැඩිය අඤ්‍යතරෝ තවත් උත්තර වටිනා වූ ප්‍රණීත වූ తాදිගතියක් නැහැ. ඒක තමයි අපි කියන්නේ බුදුහාමුදුර කෙරේ අවෙක්ඛ ප්‍රසාදය පහල වෙනවා කියන්නේ. නොසැලෙන සද්ධාාවක් මම අවුරුදු 30ක් විතර වෙනකම් ඒ විද්‍යා අධ්‍යාපනය ලැබනකොට බුදුහාමුදුර සැලකුවේ යල්පැන ගිය මතිමතා ප්‍රකාශ කරන නිකා গুপ্তවාදීක් විදියට. ඊට වැඩිය විද්‍යාඥයෝ කියලා කියන්නේ කෙලින්ම පොල්ලෙන් ගැවුවගේ ප්‍රතිඵල ලබා දෙන කට්ටිය. ඒගොල්ලෝ තමයි මිනිස්සු, ඒගොල්ලෝ තමයි වැඩකාරයෝ, ඒගොල්ලෝ තමයි අපි මේ ඉදිරියට ගෙනිච්චේ. බුදුහාමසංගවා යාල් පැනලේ වනිකන් පුස්කොළ පොත් තිබ්බා. පුස්. දැන්ටයි තේරෙන්නේ විද්‍යාඥයෙකුටත් කවදාකවත් එතෙන්ට එන්න බෑ. විද්‍යාඥයන්ට පුළුවන් වෙන්නේ අපි අවිද්‍යාවට හෙළන එක විතරයි කරන්න පුළුවන්. වර්තමාන මොහොතෙන් එළියට පන්නන එකයි කරන්න පුළුවන්. ඊගාම හොත ගැන බලාපොරොත්තු ඇති කරන එක විතරයි කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා උන්දලා කරන දේවල්ට අවිද්‍යාව කියලා. බුදුහාමුදුරුවෝ පෙන්න මේ ලද මනුසාත්ම භාවය උද්දෝත්පාද කාලය ආදී ලද දේන් සතුට වෙන ගතිය ආවන සන්තුට්ඨි පරමන්දරං කියලා එතෙන්ට එනතෙක් අපිට දෙවන්නේකින් උදව්වක් ඇත්තෙත් නැහැ. මේක ඇතුලෙන් ගන්න අපිට මේ වෙනකොට අඩුපාඩුවක් කියලා දෙයක්වත් නැහැ. කාට හරි කියන්න පුළුවන්ද මේ බුදුහාමුදුරුවෝ පෙන්වන දෘෂ්ටි කෝණයෙන් මට බලන්න මේ නිසා බෑ කියලා? දෙවන්නේක් මට බලපානවයි කියලා. නැත්නම් අසවල් දෙන්නේ නැතුව බෑයි කියලා. එහෙම දෙයක් නෑ. ඒක නිසා බුදුරජාණන් කියේ දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ. ලැබීම manussකම දුර්ලභ දුර්ලභයි manussකම ලැබෙන. දුර්ලභයි. නමුත් ලැබිලා ඒ සත්පුරුෂ ධර්මයේ අහලා ආර්යනාථලා ආශ්‍රය කරලා ඒකට හැරෙනවා කියන එක Taman දන්න සියල්ලම අමතක කරන්නේ. ආ වත්තු භෝග අනම්මන නෙවෙයි විශේෂයෙන්ම දන්නවා කියලා හිතාගෙන ඉන්නේ දේවල් බිම තිබ්බන් පස්සේ මේක හුඟා අමාරු වගේ පේන නිකමට හිතන්න නොදරුවා ගියා. පුංචි දරුවා මොනම දෙයක්වත් දන්නේ මොන තරම් ජොලියේද ඉන්නේ කියලා. ඌ ඉන්නේ වර්තමාන මොහොතේම ඌට ඒක පන්නන්න කාටවත් බෑ. ඒ නිසා කොච්චර ඔළුව නරක් වෙච්ච විසුණුත් මනසිකාර පොඩි කෙටියා බලනකොට දැකීමම ප්‍රියයි. දැකීමම සුවේලවනවා. ඒ මොකද ඌ ඉන්නේ වර්තමාන මොහොත. දැන් සරුවඥාන කියනවා ඌ ඒ බව දන්නේ නැහැ. එච්චරයි ප්‍රශ්න තියෙන්නේ. අපට පුළුවන් ආයේ පොඩි එකාගේ தත්තට යන්න පුළුවන් භාවනාවෙන් සෑම ගුණයක්ම වඩ아가න කිසිම ගුණයක්කට අඳුර පාන්න නැතුව ಗುಣ වසාගෙන ජීවත් වෙන්න පටන් ගත්තොත් ඒකට තතතාවය කියලා කියනවා. ඒ තතතාවේ දැනගෙන තථාවාදී තථාගත தත්තට යන්න පුළුවන් නම් මුගව දෙනෙක් කියන අවුරුදු 2600 ගියන් සමග පරණ වෙලා බුදුහාමුදුරු ලාංකිකයෙක් නොවෙන නිසා අපිට මේක ගැලපෙන්නේ අද කාලේ බුද්ධහග වෙනස් කරන්න ඕනේ নানা ආකාර බණ වගේ මොනවදෝ කියනවා. නමුත් වැඩේට බැස්සනම් එnde ende ende ende ඒ බුදුජානක කියන දේ තියෙන පන්නරේ තේරුම වැඩි වෙනවා මිසක කවදාකවත් යල්පන්න ගැටියක් නැහැ. ඒ නිසා මේ සබ්බදම්ම මූලපරියාය සූත්‍රය දෙපැත්තකින් විප්ලවීයයි එකක් අටුවාචාරින් වහන්සලා අටුවා සැපීමට පැකිලා තියෙනවා. පසු කාලිනික ලියලා තියෙනවා. දෙක මේ සූත්‍ර දේශනා කරාට පස්සේ අහගෙන හිටපු සංඝයා කැමති වෙලා නැහැ. හැම සූත්‍රයක් වෙරිච්චාම බුදුරජාණන් වහන්සේ මෙචේ වතාරණ කල්ලි අසාගනි සංඝසිත සංඝයා සතුටු වුණා කියලා ඉවර කරන්නේ මේ සූත්‍රය කියලා තියෙනවා නාබි නන්දති කියලා. අහගෙන උගන්ටි සතුටු නේ කියලා. ඒකනම් සතුටට කාරණාවක් කියලා මට හිතෙනවා. තේරෙන්නේ නැති වෙන එක ඇත්ත මොකද ලෝකයා රහු බැඳගෙන දුවන්නේ කාමයේ පිටිපස්ස. ඉතින් ඒ නිසා කාමයේ වෙනුවට මේ වර්තමාන මොහොතේ තියෙන පිටිකනේ කතා පිටිකති කතා කරනකොට ඒකේ තියෙන්නේ මේ නිර්මාණශීලීත්වයට බාධාවක් ප්‍රගතිශීලීත්වයට බාධාවක් නිසා බුදුහාමරෝ නිර්මාණශීලී නෑ ප්‍රගතිශීලී නෑ බුදුහාමරේ මිනිස්සුන්ගේ තියෙන මේ ඒ ඒ ප්‍රගතිශීලී ගතිය හීන කරන්න හදනවා කියන. බුදුන්ස කියනවා ලෝක වඩන ගතිය එහෙම නැත්නම් මේ සමාජයේ හදනවා කියන එකේ සුසාන වර්ධනේ විතරයි කියන්නේ. මේවා දිනු කරන දිනු කරන සෝහොන්කොත් විතරයි වැඩි වෙන්නේ කියලා තියෙනවා වෙන මොනක්වත් වැඩි වෙන්නේ නැහැ කියලා. දන්නවනම් දන්නවනම් දැනගන්න තියෙන Tamanට සතුටු වෙන්න පුළුවන් සියල්ල මේ මොහොතේ තියෙනවා. ඒ දේ තියේදී අපි වෙන දේවල් ගැනට ඇදින එක තමයි මේ තණ්හාවේ ස්වභාවය, අවිද්‍යාවේ ස්වභාවය. ඒ නිසා පොට බන්න ගන්න එපා. ක්ෂණ සම්පත්‍ය පන්න ගන්න එපා. ලදලද චිත්තක්ෂණේ ලැබුණා වූ මනුෂ්‍යාත්ම භාවය බුද්ධෝත්පාද කාලය ගැන සතුටුලා ගත කරොත් අපිට කාටවත් ඊර්ෂ්‍යා කරන්න දෙයක් නැහැ. කවුරුත් එක්ක ගහපා දෙන්න දෙයක්වත් නැහැ. කවුරු වෙලාව අපිට ගැහුවයි බැන්නා කියලා ඒගොල්ලන්ට ගන්න දෙයක්වත් නැහැ අපේ. එතකොට තමයි මේ තත්තාවයටපත් වෙන නිසා සරුවචන්හන්සේගේ තත භාවයත් ඒ වගේම තත භාවයේ sannivedanayaත් කිසිම රහතන් වහන්සේ නමකට කිට්ටු කරන්න බෑ. ඉතින් ඒ ප්‍රකාශයෙන් තමයි මේ සූත්‍රය સમાપ્තියටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා අද අපි මේ 20 වෙනි ධර්මදේශනා સમાપ્ત කරන අවස්ථාව මේක අමාරුයි තේරුම් ගන්න අමාරු මොකද අපේ හිතන සාමාන්‍ය රටාවක් නෙමෙයි තියෙන්නේ. නමුත් තේරුම් ගත යුත්තක් මේ සඳහා තමයි අපි මේ සීල සමාධි ප්‍රඥා වශයෙන් පූර්ණ කරගෙන ඉන්නේ. ඒ කරගෙන යන වැඩ පිළිවෙලටත් මේකෙන් අපිට ගැට අඩු කරන වාද විවාද අඩු කරන සුමුදු ගමනකට ඉඩ සලසාවා ඒ වගේම බුද්ධ ආදී උත්තරයන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාලා ඒ ශාන්ත නිවනට සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවේ යන්ට මේ ධර්ම කොටාස එකසේ හේතු ආතනා වේවා කියන ප්‍රාර්ථනාවේ අද ධර්ම දේශනාව ධර්ම දේශනා මාලාවේ સમાප්තිය අපි මෙතනින් සටහන් කරමු. ශිරු දිනාටම තෙරුවන් සරණයි. අපිට පුළුවන් මේ මේ කරපු ලද දේවල් මත හෝ තම තමන්ගේ භාවනා මත ධර්ම සාකච්ඡාවට පෙළඹෙන්න මේ ඒ නිසා ඒ පිළිබඳව මධ්‍යමතාන්තර තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේකේ පස්සේ මේ සංසේ මේ වෙනකොටත් අවබෝධ කරලයි කියලා කියනවා. ඒ දේශනා කරලා එනකොට අර බුදුන් දැකලා අහපු බණ ඒ කියන්නේ අවුරුදු එතකොට 300ක් විතර වහ වෙලා. බුද්ධ පරිණිරවාණයෙන් අවුරුදු 230 ගානේ තමයි අශෝක රජුරෝ පහළ වුණේ. 240 ගානේදී ඒත් එක්කම ගිනේ මේ මිහින්තලේ වැඩ පටන් ගත්තේ මේ ශාංශයේ මුල්ම මුල්ම පියවරේදී රහත් වෙච්ච ලාංකිකය වශයෙන්ම තමයි ඉඳලා තියෙන්නේ. પરම්පරා ගාන කියනවා ඒ ආම්තුගේ මේකෙන් පස්සේ මෙහෙම මෙහෙම ඇවිල්ලා ලංකාවේ ඉපදුනා වුණාම කියලා. ඒ වගේ දැන් පසු කාලීන මේ අත්කතා. දාන දෙන්න එපා වෙනවනේ. දැන් නෑ දාන දුන්නයි. දුන්නයි කියලා වැඩකුත් නෑ නොදුන්නයි කියලා වැඩකුත් නෑ. ඔය දීලා කැලහර පාන්න නැත්නම් වැඩක් නෑනේ දාන දීලා. හොඳයි එහෙනම් අපිට වෙන <clears throat> ප්‍රශ්න මොනවද කරන්නේ නැත්නම් අපි ඉද්දාවතාචාදී ගාථා සජ්ජහායනා කරලා අපේ දේශනා සමන සැසිවාරය સમાપ્ત කරමු